හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරවණේ පවත්වන 217 වන භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 11ක් පමණ තිබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය පර්යංකයට වාඩි වූ විට හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැඩි ඉහළට යනු දැනේ. ප්‍රස්වාසයේ දැනෙනුයේ ඊතා සියුම්වය. වර එක කඩ කඩවය වරහන් තුල එකම ප්‍රවාහයක් ලෙස නොවේ ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදැනියයි ඉන්පසුවද සතිය පිහිටුවාගෙන සිටිමි වරින් වර ආස්වාස ප්‍රස්වාස මතුවේ එයද මෙනෙහි කරමි මේවන විට නාසිකාග්‍රයේ හැපීම් නොදැනී ආශ්වාස ප්‍රස්වාස කරන බව පමණක් දැනේ ආශ්වාස ප්‍රශ්වාස ගෙවි ගිය විට නැවත කය තුල සිත පිහිටුවාගෙන සිටිමි. සිතුවිලි පැමිණියද සිත නැවත කය වෙත පැමිණි. කය සැහැල්ලු වී දැනේ. පාද තද වී ඇති බවත් වේදනාවක් දැනේ. එක් පර්යංකයකදී කය බැලුවා. සමවන්න එක් පර්යංකයකදී කය බැලුමක්සේ පිම්වී සැහැල්ලුව දැනුනි. පාදවල වේදනාව දැනෙන විට වේදනාව ලෙසත් දුක්ඛ සත්‍ය ලෙසත් දැක මීළඟට වෙන්නේ කුමක්දැයි දැකීමට අදිටනින් සිටියත් බොහෝ විට පර්යංකයෙන් නැගිටිමි. මේ වන විට පැය කහමාරක් පමණ පර්යංකයේ ඉඳ ඇත. මීට අමතරව පසුගිය කාලයේ මම පහත අත්දැකීම් ලැබුවෙමි. ඔබ වහන්සේ මට දීර්ඝ කාලයක සිට හුස්ම ගෙවී ගිය විට එසේම සිටින ලෙස අවවාද කළත් මට එය නොවැටහුණි. පසුව මම පහත නිගමනයකට එළඹියෙමි. භාවනාව හුදු කිරීමෙන් දත හැකි දෙයක් මිස ඇසීමෙන් දත නොහැකිය. මේ ආර්ය පරිශ්‍රණයක් ලෙස කරමි. මීළඟට වන්නේ කුමක්දයි දැනගනු පිණිස කරමි. දෙඩි වීරයෙන් පර්යංකයේ ආරම්භණු වෙනුවට ඊතා සතුටින් සැහැල්ලුවෙන් මීළඟ පියවර දැනගනු පිණිස කරමි. පෙරදී ධර්ම දැනුම පිපාසාවෙන් පෙළුණු මා දැන් න්‍යායික දැනුම සහිත පොත් කියවීමෙන් බොහෝ ඈත් වී ඇත. එය නිෂ්ඵලයයි දැනේ. කෙසේ හෝ අත්හදා බලීම යන යන්න හැර කමඨාන් විමසීමට මැලිකමක් අත්විඳිමි. පෙරදී මම නිතරම කමඨාන් විමසුවෙමි. සක්මන් භාවනාව වචනයෙන් මෙනෙහි නොකර පාද දෙස සිත පිහිටුවා සක්මන් කරමි. සිත පිට ගියද නැවත වහා පහේ ගැටීම් වෙත යොමු වේ. මා ගමන් කරන මාර්ගය වැරදි නිවැරදි දැයි පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. මෙහෙම කියන්න පුළුවන්. ඒ අපිට භාවනාව හැදෙන කාලෙදී හුඟා පොත් කියවන්න ගියොත් ඔක්කොම අවුල් වෙනවා. ඒ නිසා හුඟා පොත් කියව කියව මේ කරන්න ගියොත් ටිකක් අපිට එක එක පැති ඔස්සේ යනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා, පොතේ තව එකක් තියෙනවා. ඒ වගේ ඒකට පැටලෙනවා. ඒ නිසා එක ක්‍රමයක් ප්‍රගුණ කරද්දී ඒක ඔස්සේ පුළුවන් තරම් ගැඹුරකට යන්න, දුරකට යන්න උත්සාහත් වෙන්න. පොතක් පතක් බලන්න, එහෙම නැත්නම් අපිටම ත්‍රිපිටකය නැත්නම් සූත්‍ර පිටකය බලන්න යම් අවස්ථාවකුත් එනවා හැබැයි. විශේෂයෙන්ම විපස්සනාවක් එහෙම හොඳට වඩාගෙන අපිටම ඔය අනිසිත සබහායක් එමෙ හිතේ හදාගෙන මේ මට්ටමකට වගේ ගියා නම් ඊළඟට ඇත්තටම සෑහෙන්න මේ ප්‍රඥා ශික්ෂාවක තමයි අපිට යන්න තියෙන්නේ. එතෙන්දී අපි යම් යම් ක්‍රම වලින් නුවණ අවබෝධ කර නුවණ අවදි කර ගැනීම බුද්ධ වචනයත් එක්ක අපේ ගමන මේ සංසන්දනය කිරීම ඒ වගේ දේවල් ඇත්තටම වටිනවා. ඒ නිසා ඒතෙක් පොඩ්ඩක් ඉවසන්න වෙනවා. මොකද හුඟාත් දේවල් අපි බලබලා කියෝ කියෝ හැම එකක්ම අත්හදා බලබල යන්න ගියොත් එකකවත් ගැඹුරකට යන්නේ නැහැ. ඊළඟට මේ අත්දැකීම් සම්බන්ධයෙන් කියන්න තියෙන කල්ලා තියෙනවා හොඳයි. දැන් හුස්ම රැල්ල හොඳට සංසිඳුණාට පස්සේ කයටම හිත ගියා කියලාත් කියනවා. ඊළඟට කය කයේ දැන් කය අරමුණු කරගෙන ඉන්නකොට යම් තැන්වල වේදනාවන් පහළ වෙනවා නම් නැත්නම් තදවීම වගේ දේවල් දැන් මේක ලියවිලා තියෙනවා පහළ වුණා කියලා ඒ ඒ දේවල් වලින් එකකට එකක් එකපාරට මාරු වෙන්න යන්නේ නැතුව එකක් හොඳට අල්ලගෙන බලන්න. ඒ කියන්නේ අපි හිතමු දැන් හුස්ම රටලා සංසිඳුණා. මේ ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි තරමට සියුම් වෙලා තිනවා. ඊට පස්සේ මේටම ඔන්න හිත කයට ගියා. කයෙත් ඔන්න තද ගතියකට හිත ගියේ. එහෙමනම් මේ තද ගතියම නැවත නැවත අරමුණු කරනකොට මම මීට කලිනුත් කෙනෙකුට කිව්වා වගේ කියන්නේ අපි අර නාසිකාග්‍රේ හදාගත් එකඟතාවය ටික ටික ක්‍රමානුකූලව අර අලුත් අරමුණට මාරු වෙනවා. එතන හිත සමාධිමත් වෙනවා. ඉතින් එතෙක් චුට්ටක් ඉතින් මේක කරමින් ඉන්න ඕනේ. එතන අරමුණු කරමින් ඉන්න ඕනේ. එතකොට ඒ තද වෙන ස්වභාවය නැත. තද වෙච්ච තැනට හිතේ ඒ සමාධිමත් භාවය මාරුණාට පස්සේ අන්න ඒ තදගතිය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ එතෙන්ට හිත සමාධිමත් වෙනකන් අපිට ලොකු දෙයක් වැටහෙන්නේ නැහැ. ඉතින් හින්දා අපි නැවත නැවත එතන අරමුණු කරමින් ඉන්නවා. ඔන්න හිත මීට එතන සමාධිමත් වෙනවා. ඊළඟට හොඳට මේ තද ගතිය කියන්නේ මොකද්ද? මේක මේ ස්ථිරව මේ විදිහටම තියෙන දෙයක්ද? නැත්තම් මොන වගේ හේතුන් නිසාද මේක හටගන්නේ? ওই විදිහට පොඩ්ඩක් අර ඒ දිහා විමසලා බැලීමක් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ විමසා බැලීම තුළ තමයි ඇත්තටම හොඳට සම්පජාඤ්ඤයේ පැත්තක් ධම්මවිචයේ පැත්තක් දියුණු වෙන්නේ. ඒකත් අර වේදනානුපසනාවට බොහෝ දුරට සමානයි. වේදනානුපසනාවේදී අපි ඊයේ කතා කළා වගේ අපිට මුලින් වේදනාවක් බලන්න යනකොට මේ වේදනාවේ හැම ස්වરૂපයක්ම පේන්නේ නැහැ. මේ වේදනාව නිකන් තනි එකක් වගේ තමයි තේරෙන්නේ. නමුත් අපි හොඳට අපේ හිත එතන එකඟ වෙන්න එකඟ වෙන්න සතිය තියුණු වෙන්න තියුණු වෙන්න සමහරවිට මේ තනි වේදනාවක් වශයෙන් අපි මුලින් දැකපු දේ ඔන්න වේදනාවක් කීපයකට කැඩෙන්න පටන් ගන්නවා. වේදනා රසක් තියෙනවා වගේ අපිට නෑ වැටහෙන්න පුළුවන්. අන්න මේ රස මේ වේදනා රසත් එකම වෙලාවෙ පහළ වෙනවා නෙමෙයි. එක එකක් එක එක වෙලාවෙදි පහළ වෙන්නේ. එක එකක් එක එක වෙලාවෙ තමයි නැතිලා යන්නේ. මේ එක එකක් ගාන ඊළඟට අපි නිරීක්ෂණය කරන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි පොඩ්ඩක් ටික ටික ටික ටික සියුම් මෙවි සියුම් මෙවි හොඳට ඒ ගැඹුරකට යන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ හා සමානවම මේ ධාතු ලක්ෂණ තද ගතියක් වෙන්න පුළුවන්, රළු ගතියක් වෙන්න පුළුවන්, උණුසුම් ගතියක් වෙන්න පුළුවන්, සිසිල් ගතියක් වෙන්න පුළුවන්. මේ ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන දැනීම. මේ ඊටාම පරමාර්ථ මට්ටමක තියෙන මේ ධාතු ස්වභාවයන් ඒ දැක ගන්නා සුළුව උත්සාහයෙන් බලන්නයි තියෙන්නේ. ඉතින් අර උත්සාහයෙන් කිව්වට මෙතන මේ අදහස් වෙන්නේ මේ දැඩි වීරයක් හදනවා බල යොදලා බලනවා කියලා. උත්සාහයෙන් කියන්නේ මේක අත්හැර දාන්න නැතුව දීර්ඝ කාලයක් තිස්සේ නැවත නැවත ඒ තුල හොඳට බලන්න බලන්න තමයි අපිට මේ හැකියාව එතන හැදීගෙන එන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාවේදී සතර ධාතුන්ම වැඩෙන බව මා අසා තිබුණි. එය ප්‍රකට වූයේ මෙහිදී සක්මන සඳහා වැලිමලුවට ගිය අවස්ථාවේදීය. පළමුව යටිපතුල් වල වැලි ගැටෙන විට රළු ගතියක්ද පා ඇඟිලි වල ගැටෙන විට සියුම් ගතියක්ද මට දැනුනි. එය පටවි ධාතුවේ ක්‍රියාකාරීත්වය බව මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කරන විට පාද ක්‍රියාකාරී වන්නේ වායෝ ධාතුව නිසා බවද වැටහුණි. තව දුරටත් පාද ක්‍රියාත්මක වීමට ලේ ගමන් කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා ආපෝ ධාතුව උපකාර වන බවත් වැටහුණි. එසේම ලේ ගමන් කිරීමට උෂ්ණත්වය වරහන් තුල තේජෝ ධාතුව අවශ්‍ය බවත් සීතල වී ලේ ඝන වූවා නම් පා අක්‍රිය වන බවත් සිතුණි. පාදවල ලේ නහර නිල් පාටින් සහ රතු පාටින් ගමන් කරනුද මනසින් දුටු වෙමි. මිසේ මම දිගින් දිගටම සක්මන් කළෙමි. පර්යංකය එහිදී පොඩ ඉන්න පොඩකින්. මේ ඒ අපි ඔතෙන්ද හිතීමක් බලාපොරොත්තු නැහැ හැබැයි. අපි මේ ඒ කියන්නේ ඉගෙනගෙන තියනවා තමයි පටවි ධාතුවේ ලක්ෂණ ටික මේකයි ආපෝ ධාතුවේ ලක්ෂණ ටික මේකයි කියලා. නමුත් මෙතෙන්දී අපි භාවනා කරන වෙලාවේදී ඒ දැනුම සම්පූර්ණයෙන් පැත්තකින් තියලා යන තරමට හොඳයි. මෙතෙන්දී අපි බලාපොරොත්තුවක් නැහැ මොකක් හරි දෙයක් තේරුණ ගමන් ආ මේ පොටවි ධාතුවද මේ ආපෝ ධාතුවද මේ තේජෝ ධාතුවද කල්පනා කිරීමක් මෙතෙන්දි කරන්න අවශ්‍ය නැහැ. එතෙන්දි අපිත් නැවතත් යන්නේ තර්ක ඥානයක් ඔස්සේ. තර්ක ඥානය අවදි කර ගැනීම නෙමෙයි අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. තර්ක ඥානයේ පැත්තකින් තියලා මේ ඒ කියන්නේ මේ නම් පවා ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා මේ ධාතුන්ගේ මේ ලක්ෂණ ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ නම් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ඒකේ යම් රුකුලක් තියෙනවා. යම් මේ සහයෝගයක් තියෙනවා. නමුත් අපි මේ දිහා බලනකොට හිතට විතර්ක ඒ කියන්නේ ඒ කියන්නේ පොතේ දැනුම ගාව ගන්න නැතුව බලන තරමට වඩා සුදුසුයි. වඩා හොඳයි. එතකොට තියෙන්නේ බොහොම සංසිඳිච්ච මනසක්. පැහැදිලි මනසක්. එකඟ වෙච්ච මනසක්. එයා මුකුත් හිතන්නේ එයා දකිනවා විතරයි. එයා හොඳට අස්පනා පිට මේ ස්වභාවයන් යමක් දකිනවා. ඒකේ නමක් ගමක් ඕනනම් ඉබේටම මතක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒක වළක්වන්න ඕනේ නැහැ. නමුත් ඌවමනාවෙන් මතක් කළා ගන්න අවශ්‍ය නැහැ. පර්යංකය එහිදීද හුස්ම රැල්ල මෙනෙහි කරද්දී පවා පාදවල ලේ ගමන් කරන අන්දම දුටු අතර ටික වේලාවකින් එය මගහැරි හුස්ම රැල්ල මෙනෙහි කළ හැකි විය. දෙවන දින සක්මනේදී ඇඳ සිටි ඇඳුම පා විලුඹේ ගැටෙන විට රළු ඇඳුමක් නම් රළු ගතියක්ද සිනිඳු ඇඳුමක් නම් සිනිඳු ගතියක්ද දැනුනි. මෙය පටවි නිසා සිදු වූ බව සිතුවෙමි. පර්යංකයේදී පර්යංකයට වාඩි වූ විගසම සැහැල්ලු හුස්ම රැල්ලක් ඉහළ පහළ යනු දුටු අතර එහිදී පැහැපත් ප්‍රසන්න වාතාවරණයක් අතරින් හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. එකවර වැඩ දෙකක් හුස්ම රැල්ල මෙනෙහි කිරීමත් පැහැදිලි සියුම් ආලෝකයේ දෙස බැලීමත් සිදු කරන්නේ කෙසේදයි මම සිතුවෙමි. ඇසහැර බලා මේ විදුලි ආලෝකයේ නොවන බව දැන නැවතත් ඇස පියා ගත්ෙමි. එවිටද පෙර පරිදි ඉබේම සිදු වූ අතර විනාඩි 10කින් පමණ පර්යංකයෙන් නැගිට්ෙමි. ඒ හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින්ව ගිය නිසාය. තුන්වන දිනදී අත් දෙක දෙපසට වැනෙන විට පාදවල ක්‍රියාකාරීත්වය මෙන් දෑත්වලට ලේ ගමන් කිරීමද රහර දිගේ ලේ ගමන් කරන අන්දමද වැටහුණි. එහිදී උතුරු සළුව අතේ ගැටෙන විට සිනිඳු බව දැනුනි. ඒ සමගම ශරීරයේ බෙල්ලෙන් පහළ උදරයේ දක්වා බිත්තරයක හැඩයක ප්‍රමාණයක ලේ මස් නහර එකතු වී සතර ධාතුන්ගේ සංකලනයක් වී ඇති බව වැටහුණි. මෙය මනසින් දකින විකාරයක් දැයි මට සිතුණි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ධාතු මනසිකාරයේ වැඩිමක් දැයි පහදා දෙනමින් කාරුණිකව ඉල්ලමි. මීට පෙර සතර ධාතුන්ගේ ලක්ෂණ 12 මෙනෙහි කර ඇති අතර පොතකින් බලා දෙතිස් කුණපයේ පටවි ධාතු කොටස් 20ක් දැන සිටි බවද තවදුරටත් දන්වමි. කියන්නේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි කොටස් 32 වඩලා නැත්නම් කොටස් 32 අපි හිත මෙහෙवला ඒකෙන් ඒ ඒ ධාතු ගුණය උකහා ගන්නවා කියන එක එක ක්‍රමයක්. එහෙම නැතුව කෙලින්ම ඍජුවම ප්‍රායෝගිකවම මේ ධාතු ලක්ෂණ අත්දකින්නවා කියන එක තව ක්‍රමයක්. ඒ මම දෙවණියට කියපු ක්‍රමය හරිම ඍජුයි. ඒක තමයි ඇත්තටම සතර සතිපට්ඨාන මට්ටමේදී එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ සතර සතිපට්ඨාන මට්ටමේදී අසුබ භාවනාවක් වශයෙන් දාලා කොටස් 32කටත් ගන්න පුළුවන්. නමුත් ඍජුව ධාතු මනසිකාර පබ්බේදී නැත්නම් ධාතු පබ්බේ මනසිකාර කොටසේදී නැත්නම් එතෙන්දී බුදුරජාන් වහන්සේ ඍජුවම පෙන්වන්නේ දැන් ඒ ලක්ෂණ හරහා යන ක්‍රමයක්. අපි දැනගෙන තියෙනවා මේ පටවි ධාතු නම් තද ගතියක්, රළු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. ඔය විදිහට ඒ ලක්ෂණ හයක් ආපෝ ධාතුවක මෙන්න තව දෙයක්. මේ විදිහට අපි දන්නවා. ඉතින් ඒ ඒ දේවල් දැන් අර පොතට මතක් කරගෙන යනව වෙනුවට මේ වර්තමානයේ මොකද්ද තියෙන්නේ ඒ දේ තේරුම් ගන්නවා. ඒ අවස්ථාවේ එතෙන්ට හිත එකඟ කරගන්නවා. එකඟ කරගෙන බලනවා මේක මේ හිතින් හදලා බලනවා නෙමෙයි හැබැයි. කයෙන් මතු වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි දැන් මම මෙතන මෙහෙම වාඩිලා ඉන්නකොට දැන් මේ අත තියෙනවා මේ පාදයේ උඩ, දන හිස උඩ. ඒතකොට දැන් මට මේක මේ හිතින් හදන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ අතේ බර ඒතකොට මේ පාදයට දැනෙනවා. ඒතර මේක මම හිතින් හදලා බලනවා නෙමෙයිනේ. ඇත්ත වශයෙන්ම මේ දැනෙන බර තමයි මම හිතින් අරමුණු කරනවා. වර්තමාන වශයෙන් මේ තියෙන දෙයක් අරමුණු කරන්නේ. නිසා විපස්සනාවේදී කිසිසේත්ම හිතින් හද හදා මනෝරූප හද හදා යන ගමනක් නෙමෙයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම තියෙන දෙයක්. ඒ නිසා අපි දැනුම තියනවා වෙන්න පුළුවන්. පොතේ දැනුම අපි අරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රක්ෂේපණය කරන්න යන්න එපා අපේ අත්දැකීමට. ඒක ගාව ගන්න යන්න එපා අත්දැකීමට. ඍජුවම අත්දැකීම විඳ ගන්න. ඒ කියන්නේ මේ අර පරණ ගෙනත් ගෙනල්ලා තියෙන දැනුම මේකත් එක්ක මිශ්‍ර කරන්න යන්නේ නැතුව ඒකෙන් මේක සංකීර්ණ කරන්න යන්නේ නැතුව ඍජු අත්දැකීමක් විදිහටම මේක ලබා ගන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම නවක යෝගියෙකි. භාවනා කිරීමට පටන් අරන් මාස දෙකක් තුනක් පමණ වෙයි. මාගේ මූලික කමඨහන ආශ්වාස ප්‍රස්වාසයයි. මම භාවනාව සඳහා ඉඳගත් විට මගේ ශරීරය සැහැල්ලු වී සිතුවිලි ඉවත් වී යයි. දැන් දැස් වසාගත් ගමන් ආශ්වාසය ප්‍රශ්වාසය හොඳින් වැටහි. එක් විටක වම් නහයෙන් ආශ්වාසයත් දකුණු නහයෙන් ප්‍රශ්වාසයත් දැනේ. තවත් විටක නාස්පුඩු දෙකෙන්ම ආශ්වාසය ප්‍රශ්වාසය වැටහෙන අතර තවත් අවස්ථාවක ඉඳගත් විට ආශ්වාසය නොදැනීමයයි. මෙලෙස ආශ්වාසයේ දෙස බලා සිටින මා සුළු මොහොතක් ගිය විට කහපාට තැඹිලි පාට වැනි එක් එක් එලි දිස්වීමටත් නලල කැසීමට හා මුහුණ පුරා යම් දෙයක් දඟලන බවත් වැටහි. එය දෙස ද ඉවසිල්ලෙන් බලා සිටින අතර සුළු මොහොතකින් කුමක් සිදු වූවාදැයි නොදන්නා තැනකට වැටි. එසේ නොදන්නා තැනකට වැටීම මා හඳුනාගත්තේ එක එක විටම මට ශබ්ද ඇසීමට පටන් ගැනීමෙනි. ඒ ශබ්ද ඇසීමට පටන් ගැනීමට පෙර කාලයේදී මට නිින්ද ගොස් නැත. එහෙත් බාහිර ශබ්ද සිතුවිලි කිසිවක් නැත. එහෙත් එකවරම නැවත ශබ්ද ඇසීමට පටන් ගනී. ඒ පටන්ගත් විට මට දැනෙන්නේ මීට පෙර කිසිත් නොදැනී නොඇසී සිටි බවයි. එසේ ශබ්ද ඇසීමට පටන් ගත්තත් මම දැස් නොහරිමි. ශබ්ද ඇසීමට පටන්ගත් විට සිටම මට નિરાයාසයෙන් ආශ්වාසය හොඳින් දැනේ. ඊයේ දිනයේදී මේ ආකාරයෙන් සිදු වී මට අධික දහඩියක් දමා තිබුණි. විදුලි පංකාව යට භාවනා කළද අධික ලෙස දහඩිය දමා තිබුණි. එහෙත් මීට පෙර පර්යංක 5කදී 6කදී පමණ ইহත தત્ත්වයේ උදා උනද දහඩිය ගැලීමක් සිදු වී නොමැත. කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ඒ තරම්ම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් දහඩිය පොඩ්ඩක් දැම්මයි කියලා ওই තරම් ප්‍රශ්නයක් කරගන්න එපා. මේ කියන්නේ අපිට කියන්නේ ටික ටික අපි තේරුම් ගනිමින් යන්නේ වේදනාවන් පහළ වෙනවා අපිට පාලනයක් නැහැ. ධාතුන්ගේ ලක්ෂණ විවිධාකාර දේවල් පාලනය මේ පහළ වෙනවා අපිට පාලනයක් නැහැ. අපි හැබැයි රුචි කරනවා මේකේ එක්තරා අන්දමක මේ අපිට සහයෝගය දෙන පැත්තකින් මේක සිද්ධ වෙයි කියලා. නමුත් ඒවා අපි කියන දේ අහන්නේ නැහැ. ඉතින් දැන් අපි දාඩි දාන එකක් නැහැ කියලා වාඩි වුණාට දාඩි දාලා. ඇඟ රිදෙන එකක් නැහැ කියලා වාඩි වුණාට ඔන්න ඇඟ වේදනාවන් පහළ වෙලා. හිත පිට යන්නේ නැහැ කියලා වාඩි වුණාට ඔන්න හිත පිට ගිහිල්ලා. ඒ වගේ අපි يعني පොඩ්ඩක් පොඩ පොඩ ඉතින් මේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ ඇතිලා තියෙන සත්‍යයට චෝදනා කරනවා වෙනුවට මේක හැසිරෙන ආකාරයෙන්ම නිරීක්ෂණය කරන්න. විවෘත භාවයක් මනසේ තියාගන්න මේක මේ තමන් කැමති කොටස් ටිකක් විතරක් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒක විවෘත භාවයක් කියන්නෙම එන ඕන දෙයක් බාර ගන්නවා. එන ඕන දෙයක් පිළිගන්නවා. ඒ නිසා වෙලා තියෙන දේවල් ටිකේ කිසි වැරද්දක් නැහැ. දිගට කරගෙන යන්න. අවසරයි ස්වාමින් වහන්ස පර්යංකයේදී සිත සමාධිමත් වීමෙන් පසු වේදනානුපස්සනාව වඩන අයුරු කරුණාවෙන් පහදා දෙන්න. බිල්ලින් ඉහළ මුහුණ හිස ආදී තැන්වල ඇතිවන කම්පන ගති නිතර නිතර ඇති වී නැති වී යයි. භාවනා නොකරන අවස්ථාවල පවා මේ කම්පන ගතිවලට සිත තැබීමද වේදනානුපස්සනාව ලෙස සැලකිය හැකිදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් මේ අපි වෙලා තියෙන දේ ගැන කතා කරනවා නම් ඒ කියන්නේ දැන් කම්පන ස්වභාවයන්, සෙලවෙන ස්වභාවයන් පහළ වීම හොඳයි. කෙලින්ම විපස්සනාවට අපිට අරමුණක් ලැබිලා තියෙනවා. ඉතින් අර ඒක නිරන්තරයෙන්ම තියෙනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ අපිට හිතේ යම් එකඟතාවයක් ඇති කරගත්තා නම් යම් පමණකට හිත සමාධිමත් කරගත්තා නම් ওই ආරමුණු ටිකම හොඳ අමුද්‍රව්‍ය ටිකක් බවට පත් වෙනවා. ඇත්තටම කියනවා නම් ධාතු මනසිකාරයක් පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඇත්තට මේ ධාතු මනසිකාරයයි වේදනානුපස්සනාවයි හුඟක් ළඟ තියෙන්නේ. ඒ කියන්නේ ධාතුන් දිහා බලනවා කියන එකේදී තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලක්, සෙලවීමක්, කම්පණය වීමක් මේක අපි ඒ විදිහට දකිනවා. ඊළඟට මේකම අපි අපි මේ සිසිලසක් දැනෙනවා මේ වෙලාවේ. සිසිලසක් දැනෙනකොට අපිට සිසිලස කියලා දකින්නත් පුළුවන්. නමුත් ඒ වෙනුවට අපිට ඕනම් මේ සිසිල හරි සුවදායකයි. මෙතන හරි සැප වේදනාවක් තියෙනවා කියලා වේදනාවේ මොහොනුවරින් දකින්නත් පුළුවන්. ඒ නිසා අපි මේ දකින දෘෂ්ටි කෝණය අනුව තමයි මේ දෙක දෙපැත්තට කැඩෙන්නේ. ඒ නිසා මෙතෙන්දී ස්කන්ධ පහම තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි රූපස්කන්ධයට මුල් තැන දීලා බලනකොට අන්න ධාතු මනසිකාරයක් පැත්තට වැඩේ සිද්ධ වෙනවා. නැත්නම් වේදනාවට මුල් තැන දීලා බලනකොට වේදනාවට පසනාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක කියන්නේ ළඟ ළඟ තියෙන හුඟක්ම ඒ නිසා මේකෙන් කොයි පැත්තක් අපි නිරීක්ෂණය කරත් අපි සතිපට්ඨානය තුලයි ඉන්නේ. ඒ නිසා ඕක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. දැන් Tamanට හොඳටම පැහැදිලි වෙලා තියෙනවා නම් දැන් මේ කයේ යම් යම් තැන්වල කම්පන ස්වභාවයන්, චංචල වෙන ස්වභාවයන් තියෙනවා කියලා ඒක ඒ පැත්තෙම බලන්න කිසි වැරද්දක් නැහැ. ඉතින් අර එක පාට එක බලන්නේ නැතුව පොඩ්ඩක් ආනාපාන සතිය වගේ අරමුණක් මේ හරහා ගිහිල්ලා හිතේ පොඩි එකඟතාවයක් තව හදාගන්න. යම් පමණක සමාධිමත් ස්වභාවයක් හදාගෙන ඊට පස්සේ අරකට ගියා නම් අර බලන්න පුළුවන් හැකියාව නැත්තම් දකින්න පුළුවන් පැහැදිලි භාවය වැඩි. අපි එක පාටම අර ගිහිලා බැලුවාම සමහරවිට හිත විසිරෙන්න ගන්න පුළුවන් නිකන් මේ හිතේ තාම මේ යොමුව මදි. හොඳට ඒ පැත්තට යොමු කිරීම මදි. නමුත් ආනාපාන සතිය වගේ සියුම් අරමුණක් අරගෙන ඒකේ චුට්ටක් මේ හිත හසුරවලා හොඳට ඒ අරමුණ සියුම් වෙන්න හැරලා ඒ තාක් අපි හොඳට හිත හදලා ඉවරලා අතෙන්ට ගියා නම් අන්න ඒ කම්පන ස්වභාවයෙන් ඊටාම පිරිසුදුව දැක ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ ගැටලුවක් කරගන්න නැතුව ඔය පහළ වෙලා පහළ වෙන දේ බලන්නයි තියෙන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සුපුරුදු ලෙස යටිපතුලට සහ සක්මන් කරන විට පාදයට දැනෙන දේ හොඳින් නිරීක්ෂණය කරමි. වේගයෙන් යන විටද සෙමෙන් යන විටද සිදුවන්නේ කුමක්දයි නිරීක්ෂණය කළ හැකිය. පර්යංක භාවනාව ගරු ස්වාමින් වහන්ස කාලයක පොඩක් ඉන්න මේ කියන්නේ ඌමනාවෙන් වේගෙන් යන්නවත් ඌමනාවෙන් හයියෙන් මේ හිමින් යන්නවත් එහෙම අවශ්‍ය නැහැ. අපි මේ සක්මන ගැන පරිශ්‍රණයක් කරනවම නෙමෙයි. මෙතනදී මම වේගෙන් ගියාම මට කොහොමද දැනෙන්නේ? හිමින් ගියාම කොහොමද දැනෙන්නේ කියලා එහෙම යනවා වෙනුවට බලන්න මේ Tamanට සුපුරුදු වේගය මොකද්ද? අපි දැන් සාමාන්‍යයෙන් කොහේ හරි ගමනක් යනකොට ඇවිදින වේගයක් තියෙනවනේ අපි පුරුදු වෙච්ච. ඒ Tamanට පුරුදු වෙච්ච වේගය පවත්වන එක වඩා සුදුසුයි. ඒ නිසා මුකුත් કૃතිමව මේකෙදි කරන්න යන්න එපා. කයට Tamanට හුරු පුරුදු මේ සරල එහෙම නැත්නම් එයාට ආවේනික වේගයම අපි පවත්වනවා. ඒ පවත්වන අතරෙදී පාදයක් පාදයක් පාසා ඒ ස්පර්ශයට හිත තියන්න උත්සාහත් වෙනවා. හිත පිට යන එක වළක්වගෙන පුළුවන් තරම් මේ වර්තමාන වශයෙන් මුල් කාලේදී නම් පුළුවන් තරම් මේ යටිපතුලේ දැනෙන ස්පර්ශයට හිත තිය තියා තමයි යන්න තියෙන්නේ. පර්යංක භාවනාව ගරු ස්වාමින් වහන්ස කාලයක පටන් ආනාපාන සති භාවනාව කරමි. ඔබ වහන්සේ පසුගිය දිනක වදාළ පරිදි හුස්ම රැල්ල වරහන් තුල නොපෙනී සංසිඳී විතක්ක ਵਿਚාර සංසිඳෙන අවස්ථාවට කිහිප වාරයකදීම මුහුණ දී ඇත. ඇත්තටම මෙහිදී හුස්ම කිසිම දැනීමක් නැත. විතක්ක ਵਿਚාර වලින්ද සිත නතර වී ඇත. වරහන් තුල ස්ටිල් පොසිෂන් මෙසේ ඊතා කෙටි වේලාවක් සිටිය හැකි අතර ඉන්පසුව බොහෝ දුරට ඇස හෝ කන තුල ඇතිවන සිදුවන දේ බැලිය හැකිය. එසේ බලන විට සිත තුල විතක්ක ਵਿਚාර වෙනත් සිතුවිලි වලට සිත යාම බොහෝ අඩුවේ. තවද ඇසගෙන බලන විට ඇස් තදින් පියවි එහි කොටස් වලට සිදුවන දේ කුමක්දයි බැලීමට සිටේ. පිටින් පැමිණෙන රූපයක් එය එය ඇස ගැටුණ විට එම ස්ථානයට සිදුවන දෙයත් එහි ඇතිවන අනිත්‍ය වෙනස්වන ස්වභාවයත් දකින්නත් ඒවා කුඩා අංශු බවට පත්වී නැතිවන බවත් සුළු මුළු මුළු ඇසම එකම අංශු ගොඩක් බවත් එම නිසා මෙහි කිසිවක් රැඳිය නොහැකි බවත් වැටහෙයි. මේ ලෙසම කනට දැනෙන ශබ්දය, එය ගැටෙන ස්ථානයේ ශබ්දය ස්පර්ශයේ වූ විගසම සියල්ල වෙනස් වන බවත් අනිත්‍ය බවත් වැටහි. ගරු ස්වාමින් වහන්සේ මුළු කයම ඊ타මත්ම කුඩා අංශු බවට පත්වී නැතිවන බවත් ශරීරයේ ඇති සියලුම මස්ලේ නහර ගත් විට ඇටසැකිල්ල පමණක් ඉතිරි වී එයත් කුඩාම අංශු බවට පත්වී යන බවත් දැකිය හැකිය. මා මේ කරන දේ හරිද වැරදිද කුමක් කළ යුතුදැයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ම්ම් ඔය පැත්තෙන් යන්නත් පුළුවන්. ඉතින් ආයතන පැත්තෙන් අපිට මෙනෙහි කරමින් නැත්නම් ආයතනවල ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් යන්නත් පුළුවන් ආයතන භාවනාවක් තියෙනවා. එතෙන්දී හුඟක් වෙලාවට අපි හිතමු අපි දැන් නිහඬව ඉන්නවා, නිශ්ශබ්දව ඉන්නවා. නිශ්ශබ්දව ඉන්න තාක් මේ ඇසීම කියන ක්‍රියාකාරීත්වය නැහැ. ඊට පස්සේ යම් සද්දයක් සිද්ධ වෙනවත් එක්කම තමයි මේ ඇසීමේ ක්‍රියාකාරීත්වයක් අපි තුල පැන නගින්නේ. නැත්නම් කන පහළ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා කන සමුදයක්. මේ සෝත සමුදයක් සිද්ධ වෙනවා. නැත්තම් එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අන්න අපි හඳුන ගන්නවා. ඉතින් ওই වගේ පොඩ්ඩක් ඒ පැත්තෙන් කනට ඒ සිද්ධ වෙන ඒ මේ ඇසීමේ ක්‍රියාකාරීත්වය ඒ වගේම ඇසේ සිද්ධ වෙන දැකීමේ ක්‍රියාකාරීත්වය, නාසයේ සිද්ධ වෙන ගඳ සුවඳ හඳුනා ගැනීමේ ක්‍රියාකාරීත්වය, දිවේ සිද්ධ වෙන ඒ රස දැනීමේ ක්‍රියාකාරීත්වය, කයේ සිද්ධ වෙන ස්පර්ශයේ ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. හැබැයි ඔය අපිට ඔය ඉන්ද්‍රයන් පහෙන් පහසුම එක තමයි ශරීරය. ඒක තමයි සාමාන්‍යයෙන් භවනා කමටහන් වලදී ඇහැට, කනට, නාසයට, දිවට එක පාට දාන්නේ නැහැ. මොකද ඒක සියුම් වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කයෙන් තමයි පටන් ගන්නෙ. ඒ නිසා පොඩ්ඩක් කයෙන් මුලින් පටන් අරගෙන ඊට පස්සේ අනිත් ඒවාටත් ගියාට කමක් නැහැ. කයෙන් පටන් ගන්න. කයේ දැන් උදාහරණයක් වශයෙන් දැන් පිම්බීමක් හැකිලීමක් කියන එක ඍජුවම කයේ ස්පර්ශයත් එක්ක සම්බන්ධයි. එක පැත්තකින් කියනවා නම් මේ පොට්ටබ්බ එකත් එක්ක සම්බන්ධය තියෙන්නේ. දැන් ආනාපාන සතිය ගත්තොත් එතනත් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් කයට හයි සම්බන්ධය තියෙන්නේ. ඒ නිසා කයත් එක්ක යන ගමන තමයි පටන් ගන්න පුළුවන් පහසු තැන. ඒ නිසා එකපාරටම එහි ක්‍රියාකාරීත්වය බලන්න යනවා කියන එකෙදී පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. හුඟක් කාලවට අපි අහලා තියෙන දේ මෙතෙන්ට දන්නේ නැතුව ගෑවෙන්න ගන්නවා. එහෙනම් අපි අහලා තියෙනවානේ ආ මෙතන චක්කු විඤ්ඤාණේ තියෙනවා, සෝත විඤ්ඤාණේ තියෙනවා, චක්කු සම්පස්සේ තියෙනවා. අපි සෑහෙන අහලා තිනවා. ඔය ටික ඔක්කොම ඇවිල්ලා අතෙන් ඒගොල්ලෝ කියවන්න ගන්නවා. අපේ හිත හරි කැමති ඒවට. අපේ හිතේ විතර්ක පහළ වෙනවා. මේ චක්කු විඤ්ඤාණේ වෙන්නේ නැති, මේක චක්කු සම්පස්සේ වෙන්නේ නැති. මේක චක්කු සම්පස්සජා වේදනාව වෙන්නේ නැති. ඉතින් අපි මේ අර පොතෙන් අරගත්ත ටික ඔක්කොම දැන් කියවන්න ගන්නවා. එතකොට මේ භාවනාව පැටලෙන්න ගන්නවා. ඊට වඩා හරි පහසුයි අපේම විදිහට මේක දැක ගන්නවා. ඉස්සෙල්ලා කියන්නේ අපේ අපේ අත්දැකීමට තමයි අපි මුල් තැන දෙන්න ඕනේ. අපේ අත්දැකීම පස්සේ ගිහිල්ලා පොතක් එක්ක සංසන්දනය කරලාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි භාවනා කරන වෙලාවේදී ඒ පොතේ දැනුම මේකත් එක්ක මිශ්‍ර වෙන එක පුළුවන් තරම් වළක්ව ගන්න. එතකොට තමයි අපිට පිරිසුදුවම මේ අපේම අත්දැකීමක් ලබන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානයක් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇහැට කනට යන්න කලින් කයට දාලා බලන එක තමයි වඩාම සුදුසු. පර්යංක භාවනාව ගරු ස්වාමින් වහන්සේ මා පැමිණි දින සිට දින දෙකක්ම සිත එක් අරමුණක පිහිටුවා ගැනීමට උත්සාහ කළමුත් කඩින් කඩ හුස්ම දැනුණු නමුත් එක දිගට විනාඩි 5ක්වත් ආනාපාන සතියේ හුස්ම දැන ගැනීමට නොහැකි විය. විටක රූප පෙනෙන්නට පටන් ගනි. නොඑක් විට දුවට මේ ගැන කියන විදිය හිතෙන් බොහෝ දුරට ගිහින් තිබුණි. පසුවදා මා පැමිණි තුන්වෙනි දවස විය. එදින මා උදේම ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කොට තනියෙන්ම නැවතත් අටසිල් සමාදන් වී විනාඩි 10ක් පමණ බුදු ගුණම මෙනෙහි කර පසුව මාහට මෛත්‍රී වඩාගෙන පසුව සතර දිශාවට මෛත්‍රිය වඩා සියලු සත්වයෝ සුවපත් වේවායි දිගටම මෙනෙහි කරමින් සිටින විට මා ටිකෙන් ටික හුස්ම සමවන්න මට ටිකෙන් ටික හුස්ම දැනෙන ගතිය දැනි දැනි එක දිගට බලමින් සිටීමට හැකි විය. විටක තරමක් දීර්ඝව දැනි ටිකෙන් ටික කෙටි වෙමින් බොහෝ වේලා ඊතා සියුම් වෙවි නැති නැති වෙලා ගිහින් නැවතත් මුලට පැමිණ තරමක් කෙටි හුස්මෙන් පටන්ගෙන තව තවත් කෙටි වෙමින් සිහින් වී සිහින් වී යමින් කීප විටක සිදුවන විට මාහට නිතරම ඇතිවන කැස්ස ඒ මොහොතේද පැමිණියේය. එවිට මා අවට ඉන්නා අයට ශබ්ද වේවි සිතූ නමුත් මාගේ හුස්ම දැනීම එලෙසම පවත්වා ගත්ෙමි. කැස්ස තද කරගත් විට උගුරද දකුණ පැත්තේ මුහුණද දද්ද රිදුම් දෙමින් වම් පපු පෙදෙසට විදුලිය වැදුනාසේ දැනි එම සියලු වේදනාවන් එක විට උගුර හරහා කණෙන් පිට වී ගියේය. <laughs> නෑ එච්චර ඕනේ නෑ කෙලිම කහින්නයි තියෙන්නේ. කරන්න දෙයක් නෑ. ඉතින් ඔය මිනිස්සුනේ ඉතින් අනිත් අය ඒක විපස්සනාවට ගන්නවා. <laughs> තමන් කැස්ස නිදහස් කරලා දානවා. එහෙනම් බය වෙන්න එපා. කැස්සක් ආවම ඔච්චර දඟලන්න ඕනේ නෑ. ඒ වෙලාවට කහින්නයි තියෙන්නේ. අර ලොකු සනස කියන්නේ එතකොට අනිත් අය බලනවා මේ කැස්සටද මගේ මේ මේ සතිය කැඩෙන්නේ. නැත්තම් වැස්සටද සතිය කැඩෙන්නේ. නැත්තම් මැස්සෙක් වහුවමද සතිය කැඩෙන්නේ. <laughs> ඉතින් තුන්දෙනාෙන් කවුද කියලා අල්ලගන්න පුළුවන් එතකොට අනිත් අයට. එහෙනම් උදව්වක් තමයි කරන්නේ. බය වෙන්න එපා. <laughs> සුලම් පොල්ලක් වී පිට වී ගියායයි සිතුනි. මෙහි ලියන්නට අමතක වූයේ කැස්ස පැමිණි මොහොතේ මා කැස්ස නතර කරන ගමම්ම දෙපාරක් පමණක් වේදනාවක් වේදනාවක් කියා සිටුවෙමි. සුලංවැනි දේ පිට වූාට පසුව මගේ දකුණු ඇසේ කඳුළු ගලමින් තිබුණි. මුහුණට දහඩිය දමා තිබුණි මා ඇස් හැර භාවනාව ඒ මොහොතේ නතර කෙලිමි. මාහට සුදුසු උපදේශක් ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් කියන්නේ උත්සාහය හොඳයි. ඒ කියන්නේ අපිට එකපාරටම ආනාපාන සතියට යා ගන්න බැරි වුණා නම් පොඩ්ඩක් බුදු ගුණයක් වැඩුවා, මෛත්‍රී භාවනාවක් කළා, කමක් නැහැ. ඒකෙන් හිත පොඩ්ඩක් සමනය කරගත්තා. මීට දැන් බැලුවා ආනාපානෙ තේරෙනවද? බැලුවා හිතාස ඔන්න දැන් තේරෙනවා නම් හිතත් සමනේලා නම් ආනාපානත් සියුම්ම Tamanට වැටහෙනවා නම් දැන් හිමීට අර ටික අත්හැරලා දම මේකට මාරුණා. ඔය ක්‍රමේ අනුගමනය කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔය හරහා අපි හිතන්න දැන් විනාඩි 10ක් මුලින් ගත වුණා ඔන්න බුද්ධානුස්සතියට. ඔන්න තව විනාඩි 10ක් ගත වුණා මෛත්‍රියට. ඊට පස්සේ තමයි ඔන්න අපි ආවේ ආනාපාන සතියට. අපි හිතමු ඒකෙදි දැන් එතකොට විනාඩි 40ක් විතරම ආනාපානෙ දැන් කරා කියලා. ඊළඟ පාරදී බලන්න මේ බුද්ධානුස්සතිය ඕන දැන් විනාඩි 5ක් කරනවා. මෛත්‍රියත් ඕන විනාඩි 5ක් කරනවා. ඊට පස්සේ දැන් ඕන ආනාපානට යනවා. හිතන්න දැන් මේක සාර්ථක වුණා කියලා. ඒ කියන්නේ වැඩි වෙලාවක් දැන් අර දෙකේ ඉන්නේ වැඩි වෙලාවක් ආනාපානේ ඉන්නේ ඉන්න ඉන්න තමයි උත්සාහත් වෙන්නේ. අන්න දැන් එතකොට තව විනාඩි 40 ඕන දැන් 50ක් බවට පත් වෙලා. ඒ වගේ ටික ටික ටික ටික මේ ආනාපාන සතියට පොඩ පොඩ පොඩ මාරු වෙන්න. මොකද මේකෙන් සෑහෙන ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා ඔය මේ කියන්නේ තමන්ගේ හිත පොඩ්ඩක් සමනේ වෙලා හිතේ තෘප්තිමත් භාවයක් ඇති වෙලා සතුටක් පහළ වෙලා ඒ හදාගන්නේ මානසික වාතාවරණය ඇත්තටම ප්‍රයෝජනවත්. එතකොට අපිට ඒ කියන්නේ සත සිත නිකන් සතුටු දනවන ස්වභාවයක්, හැකි සංඥාවක්, සැහැල්ලු ස්වභාවයක් හිතේ පහළ වෙලා නම් ඒක ඇත්තටම භවනාට හරි මේ නැවුම් බවක් හදලා දෙනවා, ඉදිරි ගමනක් හදලා දෙනවා. ඒ නිසා ඒ ස්වභාවය දැනටමත් අපි ගාව තියෙනවා නම් ආයෙත් ඉතින් බුද්ධානුස්සතිය මෛත්‍රියට නොගියත් කමන්නේ කෙලින්ම ආනාපානට එන්න පුළුවන්. ඒක දැනගත්ත අපි ගාව නැත්තම් අර වගේ උපක්‍රම හරහා පොඩ්ඩක් ඒක හදලා මෙතෙන්ට ගියාට වැරද්දක් නැහැ. තෙරුවන් සරණයි සක්මන් භාවනාව සතියෙන් සක්මන් භාවනා කරන මම පළමුව කොරිඩෝවේ ලනුපැදුරේ සක්මන් කරමි. දෙවනුව භාවනා ශාලාවේ ලනුපැදුරේ සක්මනට යොමු වෙමි. එහිදී මට දැනෙන ස්පර්ශය දෙආකාරය. මුල් සක්මනේ සුමුදු වටත් දෙවෙනි සක්මන රළුවටත් පාදයට දැනි. මේ විවිධත්වයේ සිහියෙන් සිහි කරමින් සක්මනේ නියැලෙමි. පර්යංක භාවනාව කරන මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වේ. මෙහිදී විනාඩි 10ක් මම සමාධියට පැමිණෙන අතර එම සමාධිය මට එම සමාධිය මට පැමිණෙන්නට ප්‍රථම විදුලි සැරයක් වදින්නාසේ දැනේ. ඉන්පසු සමාධිය පැයක පමණ පවත්වාගෙන යන අතර වේදනා තැනට සිහිය යොමු කිරීමේදී කකුලේ දන හිසේ වේදනාව හටගනී. එය අනිත්‍ය වශයෙන් බැලීමේදී විනාඩි 3ක් 4ක් යාමේදී වේදනාව පහව යන අතර නැවත මම මාගේ මුල් කර්මස්ථානයට පැමිණෙයි. ගරු ස්වාමින් වහන්සේ මම දැන් සංහිඳියාවෙන් කර්මස්ථානයේ වඩන අතර හිස් බවක් දැනේ. මින් ඉදිරියට යන ආකාරය පැහැදිලි කර දෙන්නේ නම් ඔබ වහන්සේට මහත් පිනක් නැයි. ඔබ වහන්සේ සුඛී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳ දැන් කියන්නේ සමාධියේ දැන් අච්චර වෙලා ඉන්න ඕනේ නැහැ. පිම්බිම හැකිලිම භාවනාව හරහා යනවා. ගියාට පස්සේ අපි හොඳට හිත එකඟ වෙනවා. ඊට පස්සේ මුළු කයම වළංගුයි. දැන් පිම්බිම හැකිලිම අපි පාවිච්චි කළා හිත ටිකක් සකස් කරගන්න. ඊට පස්සේ මුළු අපිටම කයේ කොහේ හරි දැන් තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලක්, නලියන ගතියක්, සැලවෙන ගතියක් කොහේ වුණත් කමක් නැහැ. ඒ එකක් තෝරගෙන අන්න අපි ඍජුවම එතෙන්ට අපේ හදිච්ච හිතේ යොමු කරනවා. යොමු කළා ඒක හොඳින් නිරීක්ෂණය කරනවා. ඒ නිසා අර සමාධිමත්ව ඉඳීම තුළ ඕකේ ඒ ක්‍රියාකාරීත්වය මදි. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන ප්‍රයෝජනෙ මදි. ඒ නිසා නිරීක්ෂණයට මුල් තැන දෙන්න. තව තව මේක නිරීක්ෂණය කරන්න උත්සාහත් වෙන්න. ඒක එතන තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ කියන්නේ ඒක නිරීක්ෂණය වර්ධනය වෙලා වර්ධනය වෙලා නිරීක්ෂණය හොඳට කෙරෙන්න කෙරෙන්න තමයි ඇත්තටම අපි තුර ප්‍රඥාවක් වැඩෙන්නේ. ඒ නිසා දැනට අර යන ක්‍රමයේ එක තැනයි වෙනස් කරන්න තියෙන්නේ. මේ මොකද්ද පිම්බිම හැකිනීම සංසිඳුණාට පස්සේ ඔහේ ඉන්න එපා එතන සමාධිමත් වෙලා ඒ වෙනුවට කයේ දැනට දැනෙන දැනීම් තියනවා නම් ඒවට යොමු කරමින් නිරීක්ෂණයක් පටන් ගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම ආනාපාන සතිය වඩන විට පළමුව නාසයේ හුස්ම වදින තැන සොයාගෙන එතන සෑම විටම සිත තබාගෙන හුස්ම ඇතුළට යන විට ඇතුළට යනවා යනවා යනවා ලෙස සිතමි. නැවත පිටතට යන විට පිටතට යනවා යනවා යනවා ලෙස මෙනෙහි කරමි. සිත පිට ගිය විට ගියා ගියා ගියා යයි සිතමි. මෙසේ දිග හුස්ම කෙටි හුස්ම නිරීක්ෂණය කරමි. සාමාන්‍යයෙන් දවසකට පැයක් පමණ භාවනා කරමි. මුලදී හුස්ම රැල්ල දීර්ඝව හා කෙටිව ගොස් සිහින් ඌයේය. මේ අතර විටින් විට ආලෝක රූපද ඇති වී නැති වී ගියේය. අවසානයේ හුස්ම රැල්ල නොදැනීම ගියේය. දැනුදු බොහෝ විට භාවනා ආරම්භයේ උවත් හුස්ම රැල්ල සොයා ගැනීම අපහසුය. සක්මන් භාවනාව මුලදී වම වම දකුණ ලෙස භාවනා කළෙමි. ඔබ වහන්සේ පෙර දින පැවසූ පරිදි ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස භාවනා කරන්නට පටන් ගත්ෙමි. මගේ භාවනාව ඉදිරියට ගෙන යාමට උපදේශයක් අනුකම්පාවෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිර්වාණ සුවය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. يعني ක්‍රමේ නරකම නැහැ. දැන් ඒ කියන්නේ අර මෙනෙහි කිරීම තා පොඩ්ඩක් දැන් අඩු කරලා බලන්න. ඒ කියන්නේ දැන් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ මෙනෙහි කිරීමේ ප්‍රයෝජනෙ ලැබුණාට පස්සේ හිත ටිකක් দমনය වුණාට පස්සේ බලන්න අඩු මෙනෙහි කිරීමකින් වැඩේ කරනවාද කියලා. ඉස්සෙල්ලා නම් ඔන්න අපි හැමතිස්සෙම හුස්ම ගන්නකොට ගන්නවා ගන්නවා ගන්නවා කියලා ඔන්න කිව්වා. දැන් තුන් පාරක් කියන වෙනකොට එක පාරක් කියනවා. හුස්ම ගන්නවා කියලා විතරක් කියනවා. හිතන්න පිට පිට ගියෙත් නැහැ. ඊට පස්සේ යන්න ගන්නවා කියන වචනේ වෙනකොට ඔන්න ඊට වඩා කෙටි වචනයක් කියනවා. ඉන් කියලා කියනවා. එකයි කියලා කියනවා. හිත ඒත් හිත පිට ගියේ නැහැ. ඊට පස්සේ නොකියම ඉන්නවා. මොකක්වත් කියන්නේ හුස්ම ගන්න බව දැනගන්නවා. හුස්ම ගන්න බව හොඳ සිහියෙන් ඉන්නවා. හිතේ මොකක්වත් විතරකයක් පහර කරන්නේ නැතුව හිත මොකක්වත් වචනයක් කියන්නේ නැතුව ඔය මට්ටම් වලට පොඩ පොඩ එන්න. එතකොට තමයි තව තව සියොම් වෙවි සියොම් වෙවි ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රයත්නය හොඳයි පාවිච්චි කරලා තියෙන උපක්‍රමයේ වැරද්දක් නැහැ. ටික ටික දැන් අය විතර මේ මොකද්ද මේ මෙනෙහි කරන ස්වභාවය පොඩ්ඩක් පොඩ්ඩක් අඩු කරමකට අඩු කර කර තව හිතට වැඩි ශක්තියක් ලබලා දෙන්න නැත්නම් එයාගේ ශක්තිය ඉතිරි කරලා දෙන්න තව තව හිත එකඟ වෙන්න හිත සමාධිමත් වෙන්න තව ශක්තිය එකතු කරලා දෙන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය වන්දනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනේ භාවනා මධ්‍යස්ථානයේට දෙවන වරට භාවනා කිරීමට පැමිණි යෝගිනියක් වෙමි. සක්මන් භාවනාව පාදවල යටිපතුල්වල සිහිය පිහිටුවාගෙන සක්මන් කරමි. පාද දෙකේ පතුල්වලට මාරුවෙන් මාරුවට ශරීරයේ බර දැනේ. වැලිවල සියුම් බව, ගොරෝසු බව, සිසිලස ආදී වේදනාවන් පතුලේ ඇතිව නැතිව යන අයුරු දකිමි. සිතුවිලි පැමිණීම ඊටා අඩුයි. පර්යංක භාවනාව සක්මන් කර සතිය නොකැඩෙන අයුරින් පර්යංක භාවනාවට වාඩි වී ශරීරයේ තිබෙන ආකාරය දෙස සිහියෙන් බලමි. අනතුරුව නාසිකාග්‍රයට හිත යොමු කරයි. හුස්ම සියුම් වී නොදෙනී යන බව දකිමි. සමහර විට භාවනාවට වාඩි වී විනාඩි දෙකකින් තුනකින් හුස්ම සංසිඳී යයි. එවිට සිරුර දෙස බලමි. සිරුර අරමුණු නොවේ. හොඳින් පරීක්ෂා කරන විට සමහර තැන් හිරිවැටි ඇති ලෙස දැනේ. කය ඇද්ද නැද්ද කියා පැහැදිලි නැත. සමහර තැන් කහඹිලියා ගෑවි ඇතිසේ කසයි. එම ස්ථානවලට හිත යොමු කර බලා සිටින විට ඒවා නොදැනීයයි. නැවත වෙන තැනකින් මතුවේ. ඒවා ගැන උපේක්ෂාවෙන් බලබලා සිටින විට කැසීම සංසිඳී ගිය අතර ඔළුවෙන් ඔළුව ඇතුලෙන් දෝලණය වනවා වැනි චලනයක් දැනුනි. එය මෙනෙහි කරන විට අඩු වී නැවත දැනි. සමහර විට මුළු සිරුරම වේගයෙන් කම්පණය වෙයි. පාලනය කිරීමට අපහසුසේ දැනි. නමුත් ටික වේලාවකින් එයද නතර වෙයි. මේ සියලු දැනීම් සංසිඳී ගිය අවස්ථාවේදී ඔහේ සිහියෙන් බලා සිටිමි. එවිට සිතුවිලි එන්නේම නැත. විනාඩි 40ක් පමණ බලා සිටියත් සිතුවිලි ආවේ නැත. සමහර විට කිසිම සම්බන්ධයක් නැති වචන දෙකක වාක්‍යයක් හිතින් ඇවිත් නැති වී යයි. එය ආයෙත් එන්නේ නැත. භාවනාව කරන භාවනාව කරන කාලය අනුව උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම මේ අත්භවයේදීම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඕකේ මේ සක්මන ගැන තිබුණාද? සක්මනේ කොටස පොඩ්ඩක් කියන්න ආයිත්. සක්මන් භාවනාව පාදවල යටිපතුල් වල සිහිය පිහිටුවාගෙන සක්මන් කරමි. පාද දෙකේ පතුල් වලට මාරුවෙන් මාරුවට ශරීරයේ බර දැනි. වැලිවල සියුම් බව, ගොරෝසු බව, සිසිලස ආදී වේදනාවන් පතුලේ ඇතිව නැතිව යන අයුරු දකිමි. සිතුවිලි පැමිණීම ඊටාම අඩුයි. හරි. යන විදිය හොඳයි. මොකද විශේෂ උපදේශක් අවශ්‍ය නැහැ මට නම් හිතෙන්නේ යන විදිය හොඳටම හොඳයි. ඔහොම දිගට තව කරගෙන යන්න. ඒ කියන්නේ හොඳට දැන් පිරිසුදු දැක ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ අපි හිතමු දැන් මේකේ දැනටත් සෑහෙන දුරට ඒක කියවිලා තියෙනවා. ඒ කියන්නේ සක්මන යනවා සක්මන යනකොට විවිධාකාර ධාතු ස්වභාවයන් කියලා අපි කියමු ඒවා දැනෙනවා තද ගතියක් දැනෙනවා රළු ගතියක් දැනෙනවා උණුසුමක් දැනෙනවා සිසිලසක් දැනෙනවා කියන්නේ මේවා දැන් පිසුදු දැහ ගන්නවා අපි උණුසුමක් කලින් තිබුණ නැහැ ඔන්න දැන් උණුසුමක් දැනෙනවා සුළු වෙලාවයි ඔන්න ඒක දැන් නැති වුණා රටට රළු ගතියක් කලින් දැනුන්නේ නැහැ ඔන්න දැන් රළු ගතියක් දැනෙනවා ඒකත් ඔන්න දැන් නැති වුණා ගොරෝසු ගතියක් කලින් තිබුණ නැහැ ඔන්න දැන් දැනෙනවා ඔන්න නැති වුණා කියලා අර හොඳට දැන් අර පිරිසුදු කළා මේ හැම එකකම වෙන් වෙන් වශයෙන් හොඳට දැක ගන්න උත්සාහත් වෙන්න. ඒ වගේමයි يعني මේ පරයන්ක භාවනාවේදීත් මේ දැනෙන දේවල් ටික හොඳට පිරිසුදුව තව දැක ගන්න දැක ගනිමින් වැඩි කරගෙන යන්න කළා තියෙන හොඳයි. දෙකට කරගෙන යන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස අකණ්ඩව භාවනාවේ යෙදෙන ඇතිවීම නැතිවීම බලන යෝගියෙක් වෙමි. ඊයේ ඔබ වහන්සේ ප්‍රශ්න කළා සක්මනේදී ඇතිවීම නැතිවීම බලන්නේ කෙලෙස් කෙසේද කියා. පිළිතුර වම දකුණ කියා හිතෙන්නේ නැහැ. කයේ කායානුපස්සීව සතියෙම්ම සතිය කය තුලට යැවෙනවා. දෙපයට සීමා වෙන්නේ නැහැ. අත්දැකීම් කිහිපයක් මෙසේයි. එක සක්මන් කරන විට නොදැනීම hina ගිහින් යමක් දැනিলা මොකද අය කියන්නේ? පළවෙනි කරුණ සක්මන් කරන විට නොදැනීම hina ගිහින් හිනා ගිහින්. එහෙමයි. අහහ හරි. යමක් දැනිලා හිතලා හිනා වුණා නොවේ. මාර්යාගේ වැඩක් ලෙස නිරීක්ෂණය වෙලා දිගටම සක්මන් කළා. දෙවෙනි කරුණ සතියෙන් සක්මන් කරන විට රිදී පැහැති කෙඳි ධාරාවන් පොළවෙන් දකුණු කකුලේ විලුඹ සමග ඇදී ආවා. හරිම අලංකාරයි. සිත් ඇද ගන්නා සුළුයි. මාරක්‍රියා නොකිය නිරීක්ෂණය වුණා. විඥානයේ මායාවට නොරැවටි දිගටම සක්මන් කළා. තුන්වෙනි කරුණ සම්පූර්ණ කය කුට්ටියක් ලොකු කුඩා වශයෙන් ගොජර ගොජර තියෙනවා. අවසානයේ සමාවන්න ක්‍රමානුකූලව ඇතිවීම නැතිවීම වඩාත්ම ඉස්මතු වන තැන සතියෙන් බැලෙනවා. හතරවෙනි කරුණ සක්මන් තීරුවේ මොහොතක් සිටගෙන ඉන්නවා. දෙපතුල් වලින් කීතු කීතු සියුම් ධාරාවන් ඊතා දැඩි වේගයෙන් ඇතිව නැතිව විපරිණාමයටපත් වෙනවා. පස්වෙනි කරුණ දෙපා පොළවට තද වෙන විට විදුලි වේගයෙන් හිස් මුදුන දක්වා විහිදී ගියා. හිස් මුදුන පැතලි ආකාරයට දිස් වුණා. මොහතක පමණ කාලයක් ඇතුළත පුදුමාකාර විපරිණාමයක් ඇති වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ආකාරයට සක්මණෙන් සක්මණට ලබන අත්දැකීම් විවිධාකාර වෙනවා. කිසිදු ඇලීමක් ගැටීමක් නැහැ. සිත සංසුන්, තදබද ගතියක්, කලබලයක්, අපේක්ෂාවක් නැහැ. සක්මන සතියෙන් කෙරෙනවා. බලබලා නිරීක්ෂණය වෙනවා. ගාම්භීර සමාධියක් නැහැ. ඉඳ හිට කෙටි වශයෙන් සමාධිය ඇවිත් යනවා. එයත් සතියෙන් නිරීක්ෂණය වෙනවා. ධර්ම ගෞරවයෙන් යුතුවම ධර්ම අවවාද ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. පරයන්ක ගැන නැන්නේ. පරයන්ක ගැන. එහෙමයි පරයන්ක ගැන නෑ ස්වාමීන් වහන්සේ. ඔව්. මැනෙන්ගේද? ඔය මැනෙන්ගේද? ඈ. මැනෙන්ගේද? නෙමෙයිද? පොඩ්ඩක් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? <laughs> මේ පරයන්ක ලියන්නව අමතක වුණාද? පරයන්කදී මොකද කරන්නේ? ද පරයන්ක ලියන්නද? නෑ පරයන්ක භාවනාවේදී මොකද කරන්නේ කියලා කියන්න බලන්න. මොකද්ද? පරයන්ක භාවනාවේදී මොකද කරන්නේ? පරයන්ක භාවනාවට වාඩි වෙලා ඔව් සතියෙන් ඉන්නවා. හ්ම්. එතකොට සතිය යන්නේ කොහාටද? කයේ ඒ එතෙන්ට ඉබේම ඉතින් එතෙන්ට ගිහිල්ලා එතන බය බලා ඉන්න එක තමයි කරන්නේ. හරි. එතකොට හිත විසිරෙන්නේ නැද්ද දැන්? හිතට විසිරෙන්න වෙලාවක් නැහැ. හ්ම්ම්. අර එම්ක සතියත් එක්කලා යන්නේ දැන් කයේ කොතන කරි පොඩි වේදනාවක් ඇති වුණොත් හරි. වේදනාවක් නැතත් සතිය කයේ කොතනකට හරි ගියා. යනවා යනවා අනිවාර්යයෙන් යැවෙනවා යැවෙනවා සතිය. හොඳයි. ඒ යැවෙන තැනට සතිය වෙනවා කියන්නේ ඉතින් හරි. හරි. එතකොට මං අහන්නේ ඔක ඔය සිද්ධවීම සිද්ධ වෙනකොට වෙන වෙන දේවල් මතක් වෙන්නේ හිත හිතන්නේ ඒව නැද්ද මේ මේ දැනෙන දේ තුල විතරද දැන් හිත තියෙන්නේ? වෙන වෙන දෙයක් හිතෙන්න වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. අතන තමයි. අතනමයි තියෙන්නේ. හරි. හොඳයි. එතකොට ඒ ඒ කියන්නේ අපි හිතමු දැන් වේදනාවකටද යන්නේ? ඉඳ හිට වේදනාව ආවොත් ඒකට යනවා. ඔව්. නැත්තම් මොනකටද යන්නේ? වේදනාව ආවත් සතිය වේදනාව ළඟට යනවනේ. එතකොට එතන තමයි නිරීක්ෂණය කරන්නේ. හරි. ඒක හරි. ඒ වේදනාව අවස්ථාවනේ. එහෙම නැත්තම් එහෙම නැත්තුනහම දැන් සක්මණෙන් පස්සේ පරයන්කට වාඩි වෙනවනේ. ඔව්. එතකොට වේදනාව මුකුත් නැහැ. කිඩි කිඩි කිඩි කිඩි කාලේ සම්පූර්ණ ශරීරයම හිඹා වෙනවනේ. මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ සම්පූර්ණ ශරීර අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන්ම විශාල දෝලනයක් තියෙනවා. ඇති වෙන්නේ නැති වෙවි එක දිගටම යන ගතියක් තියෙනවා. කොහෙද ඇති වෙන්නේ නැති වෙන්නේ? කොහෙද ඇති වෙන්නේ නැති වෙන්නේ? ඒ දැන් ලේ සම්මස්නහර කිසි සම්බන්ධයක් නැහැ. ඒවා කය අභ්‍යන්තරේ එහෙම ගතියක් නැහැ. හරි. දැන් එකිනෙකට ගැටීමකුත් නැහැ. නිකන් කීතු කීතු කීතු කීතු ටිකක් පුංචිට පුංචිට පුංචිට පුංචිට ගොඩාක් දැන් එනවා එනවා එනවා ඒ ඒව අතර ගැටීමකුත් නැහැ. හරි. ඒවත් නිර්වෘල්ල ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා යනවා. හරි. එතකොට එතන සතියේ තියෙනවා එතන බලාගෙනම ඉන්නවා. හොඳයි. හරි. එතකොට මෑනියන්ට පුළුවන් දැන් කියන්නේ අපිටම දැන් තැන් තැන් වල ඔය වගේ මේ මොනාදෝ දේවල් තියෙනවා. ඒ දිහා කියන්නේ මේවා මේ කියන්නේ හිත විසිරව ගන්නේ නැතුව හැම එකක් ගානේ මේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකිමින් ඉන්නවා. ඔව්. හොඳයි. එතකොට ඊයේ අපි ඊයේද පෙරේදද අපි කතා කරා වගේ දැන් මේක නැති වෙන පැත්තටම බලන්න. කියන්නේ නැතිවීමට මුල් තැන දීලා බලන්න. ඇතිවීමට නෙමෙයි නැතිවීමට මුල් තැන දීලා බලනවා. සක්මනේදිත් නැතිවීමට මුල් තැන දීලා බලනවා. දැන් අපි හිතන්න අත අත දැන් මෙහෙම උස්සනවා. දැන් ඉස්සුනාට පස්සේ මේ අත දැන් පාත් වෙනවා. අපි ඉස්සෙන පැත්ත නෙමෙයි දකින්නේ පාත් වෙන පැත්ත. ඒ වගේ ඇතිවීම පැත්තට වඩා ප්‍රමුඛත්වයක් දෙනවා නැතිවීමේ පැත්තට. නැතිවීම පැත්තට ප්‍රමුඛත්වයක් දෙන නැති වීම දිහා බලාගෙන ඉන්නවා. ආයෙ තව එකක් ආගෙන නැති වීම දිහා බලාගෙන ඉන්නවා. හැමදේදී නම් අවුල ප්‍රශ්නයක් නැහැ. ඔව්. චූටි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඇතිවීම දැන් බැලෙන්නේ නැති බැලෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් නැතිවීම විතරයි බලන්නේ. මට එනවනේ විපරිණාමය කියලා. මොකද්ද? ඒ කියන්නේ දැන් ඒක බලා ඉන්නකොට විපරිණාමයක්නේ ස්වාමීන් වහන්සේ වෙයි මේකනේ හරි හරි නෑ ඒක ඒක ඒ කියන්නේ අපි දැන් අපි පොතෙන් ඔය නම අහලා තියෙන්නේ ඔව් ඒ නම අවශ්‍ය නැහැ දැන් වෙනස් වීමක් වගේ කිව්වලා කියන්නේ එපා තියෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඔව් එහෙම හිතුවට එහෙම හිතනව නෙමෙයි හිතෙන්නේ නෑම හා හරි එහෙම කමන්නේ හරි අපිට එක එක දේවල් හිතෙන්න පුළුවන් දැන් මේක බලාගෙන ඉඳන්දී පුදුම වෙනසක් නේ නැත්නම් පුදුම විදිහට වෙනස් වෙනවා නේ අම්බෝ හරිම අනිත්‍යයි කියලා හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔස්සේ දිගට අර ඒ සිතුවිලි වලට පොහොර දාන්න යන්න එපා. ආයෙත් අන්න හිතුණා, තේරුණා, ආයෙත් හිත සංසිඳවල ආයෙකම අරකම බැලුවා. කියන්නේ දැන් අපිට දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඇතිවීම නැතිවීම ස්වභාවයක්. එහෙම නැත්නම් කලින් තිබුණේ නැහැ යම් හේතුන් නිසා ඔන්න දැන් හටගත්තා. ඇති වුණා. ඊට පස්සේ ඔන්න නැති වෙලා ගියා. ඉතින් මේක දකින්න දකින්න මේ ඇත්තටම අනිත්‍ය ලක්ෂණය තමයි ප්‍රකට වෙන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙච්ච වෙලාවක සමහර වචන වලින් පවා හිට කියවෙන්න පවා ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි එන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. චූටි වශයෙන් ස්වාමීන් වහන්සේ වෙලාවක අනිත්‍ය කියත් හිතීගෙන කමක් නැහැ. කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ ඒක එහෙම කියවුණා නැත්නම් සිතුවිලි ටිකක් ආවා. ඊට පස්සේ ඒක හිමීට සමනය කරගත්තා ආයෙත් අර කර කර හිටිය වැඩේටම හිත යොමු කළා. ඔව්. එහෙම තමයි යන්න තියෙන්නේ. වැරද්දක් නැහැ. ඔව්. සති කියන්නේ සතිය යනවා සතියට පස්සෙන් තමයි මම යන්නේ. හරි. සතිය යනවා සතිය යනවා. හරි. ඒක තමයි කරන්නේ. යන් ප්‍රශ්න නැහැ. ඔහොම කරගෙන යන්න. කලබල වෙන්න එපා. ඒ කියන්නේ අපි අපි හිතමු මෙහෙම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. විහෙරති කියලා බුදුහාම මතක් උනේම නෑ නෑ නෑ මම කියන්නේ මේ මම දැන් මේ අර බුදුහාමුදුර කියපු දෙයත් එක පොඩ්ඩක් ගලපලා දෙන්නේ අපි මේ කරන දේ සම්පූර්ණ එතකොට මේ බුද්ධ වචනෙට එකඟවම තමයි මෙතන යන්නේ කිසිම ගැටලුවක් මේ සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ බුදුහාමුදුර පාවිච්චි කරන වචනේම විහෙරති විහෙරති කියන්නේ වාසය කරනවා කියන එක මේ එක මොහොතක් දවසක් දෙකක් නෙමෙයි සෑහෙන කාලයක් ඉතින් මේ දේ දකිමින් ඉන්න වෙනවා අපිට කියන්නේ ඒක එක එක බුද්ධලයා මත වෙනස් වෙනවා. කොච්චර කාලයක්ද එක්කෙනෙක් ඉන්නේ කියන එක එයා හිටපු කාලයේම නෙමෙයි මට ඉන්න වෙන්නේ. එක එක අපි අපි අපි තුල විවිධාකාර චරිත ලක්ෂණ ඉන්නේ තියෙන්නේ. ඒ නිසා අපි එක එක්කෙනෙක් ගත කරන කාලය සම්බන්ධයෙන් අපිට කියන්න බෑ. පූර්ණ නිගමන වලට එළඹෙන්න බෑ. අපේ තියෙන්නේ අපේ යුතුයකම වෙන්නේ මේකේ යෙදিলা ඉඳීම පමණයි. ඒ නිසා ඔය යන විදිය හොඳයි. ඔකේ යෙදিলা ඉන්න ප්‍රතිඵල අපේක්ෂාවක් අවශ්‍ය නැහැ. මේ යන ක්‍රමේදී Taman තුල නිකන් බලන්න දැන් කලින්ට සාපේක්ෂව අතීතයට සාපේක්ෂව දැන් එදිනෙදා ජීවිතයේ Tamanට වෙනසක් දැනෙනවද? අනිකුත් කටයුතු සම්බන්ධයෙන් මම මේ කියන්නේ. ගොඩාක් වෙනසක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරි. කියන්නේ කවුරු මොනවා කළත් කිසිම ප්‍රශ්නයක් නැහැ මට hina යනවා ඒවට. කියන්නේ එක එක්කෙනාගේ තියෙන එක එක සිදුවේ තියෙනවනේ. ඉතින් තියෙන්නේ hinaවක් මිසක තරහක් ඉන්නේ නැහැ. තදවදයක් හිතේ පවතින්නේ නැහැ. හරි. ඉතින් මම මට ඉතින් නිකන් ඔහේ යනවා තමයි. විශේෂයක් වෙන්න විශේෂ යමක් නැහැ. හරි. ඒ කියන්නේ හිත සාමාන්‍යයෙන් මේ හිතන ගතිය දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් නිකන් අපිට නිකන් ඉන්න බෑනේ අපි මොනවා හරි හිත හිතා ඉන්නවනේ. හිත ඇතුලේ කතා කර කර කියෝ කියෝනේ අපි ඉන්නේ. ඒ தත්ත්වෙ මොකද වෙලා තියෙන්නේ දැන්? හිත ඇතුලෙන් කතා කරන්නේ නැහැ. නැද්ද දැන්? වගේ. හිත ඇතුලෙන් කතා කරන්නේ නැහැ. හා. මෙතන තියෙන සතියෙන් අර සතිය ගිහිලා කරන්නේ එක ඒකලා ඉතින් යනවා. ආයි යනවා. ආයි යනවා. හේම තමයි ඉන්නේ. හරි. මුඩ වෙලා ඉන්නේ මම. හා හා. සම වාඩි පරයන්කේ උනත් පැයකමාරක් දෙයක් එහෙම ඉන්නේ විනාඩි 25 30ක් ඉන්නකොට නැගිටින්න විතර මම නැගිටිනා. ඊට පස්සේ ආයි වාඩි වෙනවා. ඊට පස්සේ සක්මන්ට යනවද? සක්මන්ට යන්නේ ආයි පරයන්කටම වාඩි වුණා ස්වාමීන් වහන්සේ අර හිටිය තැනටම එනවද? එතනමයි තමා විනාඩි 10ක් එහා මෙයා කියලා කොස්රෝ මෙහෙ මෙහෙ ගිහිල්ලා ආවත් හරි අර හිටිය තැනමයි හරි යම් ප්‍රශ්නයක් නැහැ කරගෙන යන දෙයකට කරගෙන යන්න කියන්නේ මේ යන විදිය හොඳයි බය වෙන්න කොහොම යන්න හොඳයි තෙරුවන් සරණයි අවසන් අවසන් ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පැයක් පමණ සාමාන්‍යයෙන් සක්මණේ යෙදෙන යෝගිනියක් වෙමි මුලදී විනාඩි 5ක් පමණ වේගයෙන් ඇවදීම කරන අතර ඉන්පසු සක්මන් මළුවේ ඉදිරියටත් ආපස්සටත් ගමන් කර ආරම්භමි. මම දැන් මෙතන හිටගෙන අරමුණු කරමින් ඇවිදින ආකාරය මෙනෙහි කරමි. දකුණු පාදයේ ඔසවත්ම දැනෙන සැහැල්ලුවෙන් ඒ සමගම වම් පාදයේ ශරීරයේ බර දරන ආකාරයත් එසවූ දකුණු පාදයේ ඇඟිලි විහිදුවමින් වායුව තෙරපමින් ඉදිරියට පොළවට සමාන්තරව ඇදී ගොස් පොළව මත තබන ආකාරයත් ඒ සමගම වම් පාදයේ විලුඹින් එසවි ක්‍රමයෙන් වායුව තල්ලු කරමින් ඉදිරියට යන ආකාරයත් යන මේ ක්‍රියාවලිය නොකඩවා සිදුවන ආකාරය දෙස හොඳින් නිරීක්ෂණය කළෙමි. පාදයේ විලුඹින් එසවෙන මොහොතේ සිත රාශියක් ඉපදී නැතිවන ආකාරයද ඉදිරියට ගෙන යන මොහොතේ සිත රාශියක් ඉපදී එම මොහොත තුලදීම නැතිව යන ආකාරයද මෙනෙහි කරමි. මෙසේ දිගින් දිගට සිත් ඇතිව නැතිව යන හැටි සක්මන් කාලය තුලදීම මෙනෙහි කරමි. මෙසේ ඉදිරියට යන කකුල තුල රූප කලාප රාශියක් ඇති වී බිඳී යන ආකාරයද පොළවේ පවතින තද ගතිය, රළු ගතිය, වැලිවල තිබෙන ගොරෝසු ගතිය, පයේ යටිපතුලේ පවතින මෘදු ගතිය, ධාතු ගුණ බවත්, පයත් පොළවත් තුල රූප කලාප ඇති වෙමින් නැති වෙමින් බිඳි බිඳී යන ආකාරයත් මෙනෙහි කරමි. මට පාලනය කළ නොහැකි අන්දමේ රූපකලාප රාශියක් සමුදය වය ක්‍රියාවලියකින් යුතු මේ পায় හා පොළොව පාද එසවෙන ඉදිරියට යන තද වෙන ස්වභාවයත් සිත හා දෙපා අතර වැල නොකැඩී පවතින සම්බන්ධතාවයත් නිරීක්ෂණය කළෙමි. මෙම ක්‍රියාවලිය මගේ පාලනයකින් සිදු නොවේ. පාද තුල ක්‍රියා කරන්නෙක් නැත. පාලනයක් නැත. පාදය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නිස්සාර වෙයි නිජීවයි ශූන්‍යයි මේ ක්‍රියාවලිය තුල මොහොතක් මොහොතක් පාසා ඉපිද නැතිවන සිත් තුල පංචස්කන්ධයක් මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් ඉපද නැතිවන ආකාරය මෙනෙහි කරමි ඉපදෙනවත් සමගම ඒ මොහොතේම බිඳෙන රූපය පෙන පිඩුවකි වේදනාව ජල මිනුවක් වාගේ බිඳුවක් වාගේ නැති වුන් ඇති වුන මොහොතේම බිඳී යයි සංඥාව මිරිඟුවක් වැන්න ඉපදෙන ඉපදෙන සංඥා එම මොහොතේම බිඳී යන අතර ඈතින් ඈතටම නොපෙනී යයි සංකාරයෝද එසේය කෙසෙල් කඳක් පතුරු ගසන්නාක් මෙන් ලැබෙන හරයක් නැත ඉපදෙන විඥානයෝද එසේය අපව රවටමින් සත්‍ය වසං කරමින් අනෙකක්ම පෙන්වයි සත්‍ය වසං කරයි. මෙසේ පාදයෙන් පාදේ ඉදිරියට යාම හා ආපසු ඒම තුල ඇත්තේ නාම රූප ක්‍රියාවලියක් පමණි. සසරම භවයෙන් භවය මවමින් සිදුවන්නේ මෙම ක්‍රියාවලිය පමණි. මෙහි පවතින සත්‍ය අප කවදා හෝ දැකගත යුතු වෙමු. මෙවන් සක්මනකින් පසු පර්යංකයේ ඉඳ ගතිමි. මාගේ අරමුණ ආ මම දැනගන්න පුළුවන්ද කාගේද කියලා? කියන කතාව නම් ඇත්ත. <laughs> බුදුහාඳුරත් ඔහොම කියලා තියෙනවා. <laughs> මෑණියන්ට තේරුණාද බුදුහාඳුරෙන් කොපි කරාද? <laughs> ඒව මම හොඳට ඈ ඒව මම අහුම්කම් දෙනවා මේ. අහුම්කම් දෙනවා. වැඩසටහන් එහෙම මම අහුම්කම් දෙනවා හොඳට. ඔව්. ඒක තමයි. දැන් මෙතෙන්දී අපි අපේම දෙයක් ගන්නයි උත්සාහත් වෙන්නේ. ඉතින් එතෙන්දී අපිටම ආවනම් හරි. ඒක දැන් මේ ඒ විදිහට එනවා මට. දැන් මම කාලයක් තිස්සේ ඔය ටික කරනවානේ. ඒක තමයි. දැන් මෑනිත් එක මම හුඟක් කතා කරලා තියෙන නිසා ඉතින් මම දන්නවා. ඉතින් පුළුවන් නම් හැබැයි ඒ කියන්නේ මනසේ දැන් ඇත්තම මේ එදත් ඊයේද පෙරේද නේද මෑනිය කතා කළේ? අපිට අර වෙලාවක් තිබුණේ නැහනේ. ඉතින් මේ දැන් ඇත්තටම අපිට يعني ඔය දැනෙන එන අවබෝධය හරහා නැවතත් හිත නිදහස් කරගන්න පැත්තකට තමයි යන්න තියෙන්නේ. අපි නැවත ඒ කියන්නේ ධර්මයේ උනත් බුදුහාඳුර කියන්නේ මේක ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න හිත නිදහස් කරගන්න. හිතේ ආතතිය දුරු කරගන්න. හිතේ විතර්ක සංසිඳව ගන්න. හිතේ ප්‍රපංච සංසිඳව ගන්න. දැන් අපි ධර්මයේ උනත් දිගට දිගට දිගට වැල නොකැඩී අරක මතක් වෙනවා මේක මතක් වෙනවා අර පොතේ තියෙන එක මතක් වෙනවා මේ පොතේ තියෙන එක මතක් වෙනවා අර ස්වාමීන් වහන්සේ කියපු මතක් වෙනවා මේ ස්වාමීන් වහන්සේ කියපු මතක් වෙනවා මමත් ඒකට තව ටිකක් දානවා කෙලවරක් නැහනේ දිගටම ධර්ම මානසිකාරයක් යන්නේ හැබැයි ඒකෙත් විතර්කය දුවන්නේ විතර්ක සංසිඳීමක් නෙමෙයි මේ වෙන්නේ. අපි ප්‍රපංච කිරීමක් දැන් මේ ධර්මයේම පාවිච්චි කරලා ප්‍රපංච කරනවා. ඒ නිසා අපි ඔය ගෙවල් දොරවල් වල තියෙන දේවල්, රටේ ලෝකේ තියෙන දේවල්, දේශපාලනය ගැන ප්‍රපංච කරන එකට වඩා නම් මේක හොඳයි. <laughs> නමුත් මේකත් පස්සේ මේකත් අල්ලු කරලා දාන්න ඕනේ. මේකත් අත්හැරලා දාන්න ඕනේ. මේකත් අත්හැරලා දාලා බැරිද අපිට බොහොම සංසිඳිච්ච මනසක්, සරල මනසක්, මොකක්වත් වැඩිය හිතන්නේ නැති මනසක් එහෙම යන ඒ සංසිඳුන පැත්තකින් යන මනසකට තමයි ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන ඉතින් ඇත්තටම පැටලෙනවා. ඉතින් එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් මේ ධර්මයේ මෙනෙහි කරන්න. මේක වැරද්ද මොකද්ද කියලා අහන්න පුළුවන්. නමුත් එතනට නෙමෙයි යන්න තියෙන්නේ. දැන් මම එහෙම කාලයක් කරනකොට මට හිතෙන මේක මේ මොනවටද මෙහෙම කරන්නේ? එහෙම කියලා හිතෙනවා. ඊට පස්සේ දැන් අර ওই ක්‍රමයේ තේරුම් ගත්තයින් පස්සේ මට ඒකම තමයි යන්නේ. කොයි ක්‍රමයේද? ඒ කියන්නේ දැන් අර අඩිය තියෙනකොට සිත් පහළ වෙන හැටි ඊළඟට ওই පංචස්කන්ධය ඇති වෙන හැටි මම ඒ කෙරෙහි හුඟක් අවධානය යොමු කරලා තියෙනවා. හරි. නෑ ඒක තමයි ඒ අවධානය යොමු කරද්දී හිතින් හිතලා ඔය ටික ආවද? නෑ සිතට එනවා. එනවා. ඒ දැන් මොකක් හරි අල්ලනකොට උනත් දැන් මේක අල්ලනකොට උනත් මට තේරෙනවා සිත් පහළ වෙනවයි කියලා. අහහ. මේ පංචස්කන්ධ ඇති වෙන හැටි. හ්ම්. ඒව හිතෙනවා මම නිකන්. ළඟදී අභිධර්ම පොතක් එහෙම කියවද? නෑ. නැද්ද? නෑ. මම අර ප්‍රඥානාලිකයි වැඩසටහන් කීපයක් දිගට ඇහුවා. අහහ. මේ අනේ තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔතන ඇත්තටම අපේ හිත තත්ත්වගත වෙනවා දන්නේම නැතුව. අපි අපිට ඒ කියන්නේ අපිට දැනුම يعني අපි ඉගෙන ගන්නවා තමයි. ඒ ඔක්කොම අපේ දැන් ಗබඩා වෙලා තියෙන්නේ. ඉතින් මේ සංඥා කොට මේකත් එක්ක මිශ්‍ර වෙනවා. අපේ අත්දැකීමත් එක්ක මිශ්‍ර වෙනවා. එතකොට අපි නිකන් අර අපිට පිරිසුදු අත්දැකීමක් එන්නේ නැහැ. හැමතිස්සෙම අපේ අපේ මේ අත්දැකීමත් අපේ අර බාහිර දැනුමක් එක්ක අපි විකෘති කරනවා. අපි සංස්කරණයක් කරනවා. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන කියන්නේ පිරිසුදු විපස්සනා මාර්ගයකදී අපි පුළුවන් තරම් මේ දේවල් පොඩ්ඩක් පැත්තකට දාලා තමයි මෙතනට ගන්නෙ. මෙතනට ගනිද්දී ඒ ඒ තියෙන සංසුම් මනසක්, කතා නොකරන මනසක්. මේ ඇතුලේ කතාව සංසිඳිච්ච මනසක්. කතා නොකරන මනසක් කියන්නේ ඇතුලේ කතාව සංසිඳිච්ච මනසක්. ඒ මනසකින් තමයි බලන්නේ දැන් අපි හිතමු වේදනාවක් දිහා බලනකොට වේදනාව විතරයි පේන්නේ. ඇතුලේ සිතුවිලි නැහැ කියලා හිතන්න. සිතුවිලි නැහැ, හිත කියවන්නේ නැහැ, අපි කියවන්නේ නැහැ. අපි නිශ්ශබ්දයි. ඒ නිශ්ශබ්ද හිතට පේනවා දැන් මේ වේදනාව හටගන්න හැටි. වේදනාව හැසිරෙන හැටි, වේදනාව කැඩලා බිඳලා යන හැටි, වේදනාව නැතිලා යන හැටි. මේ නිශ්ශබ්ද හිතට පේනවා. ඉතින් ඒක නැවත නැවත දකින්න දකින්න බොහොම ගැඹුරු ප්‍රඥාවක් ඇතුලේ අවදි වෙනවා. ඉතින් ඔතෙන්ට දාගන්න එක තමයි ඇත්තම වැදගත් වෙන්නේ. ඉතින් ඔතෙන්ට එන්න නම් අපේ අර තියෙන අපි ඉගෙනගත්ත දේවල් ටික අරවා මේවා ටික ඒ ඔක්කොම අනුන්ගේ දේවල්. මේ ණයට ගත්ත කොපි කරගත්ත දේවල් ටිකක් ඒ තියෙන්නේ. ඒ ටික ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕනේ. අපේම දෙයක් විදිහට ප්‍රත්‍යක්ෂ ඥානයක් විදිහට මේක හදන්න ඕනේ. එතන එතනට තමයි යන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. ඉතින් දැන් මීට කලින් හැබැයි මෑනියෝ මාත් එක්ක කතා කරපු අවස්ථාන් වලදී ඒ කියන්නේ වේදනාවන පසනාවද කොහෙද කර කර හිටියන්නේ නේද? කාලයක් තිස්සේ. මොකද්ද කරේ බහුලව? ඒව කර කර හිටිය කාලයක් තිස්සේ ඊට පස්සේ මට නිින්ද යන ස්වභාවයක් ඇති වෙලා තිබුණා. අහහ මේ පරයන්කේදී. ඒකට ඔබ වහන්සේම මේ උපදෙස් දුන්නා මේ පරයන්කේ වැඩි කරන්න එපා කියලා. හ්ම්ම්. එතකොට මම නිකන් ඉන්න ගමන් ඔහොම හිතන්න පටන් ගත්තා. මේ සිත් ඇති වෙන හැටි ඔක්කොම නෑ නෑ. එතෙන්දී එතෙන්ද හිත ඇති වෙන හැටි මෑනියෝ හිතනවා මිසක් මෙන්නට පේනව නෙමෙයිනේ. ඉතින් පොතේ තියෙනවා ලෝභ මූලසිත 8ක් තියෙනවා. ද්වේෂ මූලසිත 2ක් තියෙනවා. මෝහ මූල සිත් දෙකක් තියෙනවා. මේ කරක අරකද මේකද මේකද? ඒව නම් හිතන්නේ නැද්ද? අපි ධර්මයේ පැත්තෙන් හිතන්නේ නැහැ. නෙමෙයි. ආ මොන පැත්තෙන්ද හිතන්නේ? දැන් ওই පංචස්කන්ධ ඇතුලේ නැන්දි ඒ ටික ටිකක් මම අර ඒක ඒක මට ටිකක් මේ සිත් ගන්නා මේ එකක් ඒක නිසා මම ඒ ගැන හිතනවා. හිතුවා ඒක. ඒක තමයි. පුළුවන් තරම් ඒ කියන්නේ කියන්නේ හිතලා දැන් බුදුහාඳුර පෙන්වන මාර්ගය තර්ක කළා, චින්තාමය පැත්තකින් යන පැත්තක්ම නෙමෙයි. ඒක ප්‍රයෝජනයි. හැබැයි භාවනාමය පැත්තකට එනකොට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකින් යන්නේ. ඒ නිසා විතර්ක සමනය වෙන පැත්තකට දාන්න පුළුවන් තරම්. ඒ කියන්නේ හිතනවා නෙමෙයි දකිනවා. ඒ කියන්නේ ඇහෙන් දකිනවා නෙමෙයි නුවණකින් දකිනවා නිහඬ මනසකින්. ඒ පැත්තට යන්න පුළුවන් නම් වඩා සුදුසුයි. එතෙන්දී සංසිනීමක් ඇති වෙන්නේ. එතෙන්දී කියවන ගතියක් නෙමෙයි එන්නේ සංසිනීමකට එන්නේ. නිශ්ශබ්ද වීමක්, සිසිල් වීමක්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් හරි ලස්සන ඔය තේර ගාතාවල මේ තේරී ගාතාවල එහෙම එනවා. මට මතක විදිහට සේලා කියන තෙරණිය, රහත් තෙරණිය. එයා කියනවා මේ සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිතේ. පහසින් ආසවේ සබ්බේ සීති භූතාස්මි නිබ්බුතාති. සංඛාරේ පරතෝ දිස්වා මේ විවිධාකාර සංස්කාර ධර්මයන් මම දැක්කා නිකන් ඔක්කොම අනුන්ගේ දේවල් වගේ. මේගොල්ලෝ වැඩ කරනවා මට කිසි පාලනයක් නැහැ. මම දකිනවා මේක නිකන් අනුන්ගේ දෙයක් වගේ දැන්. දැන් මගේ දේවල් නම් මට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මට ඕන ලාවට පටන් ගන්න ඕනේ. මට වෙනාට වෙනස් මට ඕන විදිහට වෙනස් වෙන්න ඕනේ. මං කැමති වෙලාවට ඒගොල්ලෝ මාව අතහැරලා යන්න ඕනේ. එහෙම මොකක්වත් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම දැන් මේ අනුන්ගේ දේවල්. මම දැක්ක මේ ඔක්කොම සංස්කාර ධර්මයන් අනුන්ගේ දේවල් වගේ. සංඛාරයේ පරදෝදිස්සා හේතු જાතේ පලෝකිතේ. මේවා මේ හේතුන් නිසා හටගන්නේ. පලෝකිතේ කියන්නේ හැම තිස්සෙම කැඩලා බිඳලා සුණු විසුණුලා යනවා. මම මේකම දැක දැක හිටියා. පහසින් ආසවේ සබ්බේ. සියලුම ආශ්‍රව මේ හරහා දුරු වුණා. සීති භූතාස්මි නිබ්බුතා. මම සිසිල්ුණා නිවුණා. මේ රහත් වෙලා කියන්නේ. අපි ඒවා හිතන්නේ නැහනේ. අපි හිතන්නේ ආ සිත් කීයක් පහළ වුණාද? අපි හිතනවා. හිතන එක පැත්තක් නෙමෙයි මේ උදාහරණ පෙන්නන්නේ වෙනවා. මේ දේ දැක දැක ඉන්නකොට ඇතුලේ අභ්‍යන්තරික වශයෙන් පෙරලියක් වෙනවා. මේ කතා කරනව නෙමෙයි. මේ ඇත්ත වශයෙන් මේක දැක්කා අතහැරියා තේරුණා ඒකත් ඔක්කොම අත්හැරලා තමයි හිත නිවුණා. හිත සංසිඳුණා. ඒතර සංසිඳීම් මාර්ගයක් නිවීම මාර්ගයක් තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. එතෙන්ටයි අපි යන්න තියෙන්නේ. හොඳයි බලන්නකෝ ආයි උත්සාහත් වෙලා බලන්න. ඒ පැත්තට ඇයිද කියලා. හොඳයි. ස්වාමීන් වහන්සේ. ඔව්. මම අර ඔබ වහන්සේ මට පිළිතුරු හම්බුණා අර සිතුවිලි ගලායම පිළිබඳව ප්‍රශ්නයක් මම කිව්වේ. මම ලිව්වේ ඒක. ඉතින් ඊයේ උදේ අද උදේ පරයන්කදී ස්වාමීන් වහන්සේ මට උදේ චංචල කම්පන ගතිය ඇවිල්ලා ඔළුව නිකන් කුපුරල යනවා වගේ දැන් සද්දෙත් එක්කම ඇහුණා. සද්දෙත් එක ඇත්තටම ඇඟ වේවුල්ලා වගේ සද්දයක් එක්කම මට ඇහුණා. ඔලු පිපුරුවා. පිපුරුවා වගේ. හරි. මට බයකුත් වගේ ආවා සාවින්හස. ඊට පස්සේ දැන් කම්පන චංචල වෙන අතරට දැන් පිම්බීම හැකිලිම නැති වෙන අතරේ සාමින්වහන්ස මේ ආපහු අපි අරමුණට ගන්න ආපහු පිම්බීම හැකිලිම බලන්න ඕනද? අත්‍යවශ්‍යම නෑ. ඒ කියන්නේ හොඳට දැන් අපි හිතමු හිමීම හැකිලිමෙන් පටන් ගත්තා. ඊළඟට කයේ කොහේ හරි ආවේ කම්පනය කම්පන වෙන ස්වභාවයක්, චංචල වෙන ස්වභාවයකට අපි අරමුණු කරා. ඊට පස්සේ ඒක හොඳට අපිට අරමුණු වෙලා ඒකෙම හොඳට හිත බලනවා නම් ආයෙ මෙතට යන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔව්. වේදනාව මම ඊයේ වේදනාවත් මෙනෙහි කරා. වේදනාව අර එකතනක් වේදනාව වෙනකොට ආපහු තව තැනක පටන් ගන්නවා. එහෙම මේ මුළු ශරීරයෙන් වේදනාවත් මට හැය වෙනකම් වගේ වේදනාව දුණා. හරි. ඒ හැම එකක්ම බලන්න. ඒ මේ එන දේවල් කරදරයකට ගන්න නැතුව හිතන්න දැන් මේ හිත එකඟ වෙලා තියෙනවා. මේ වෙලාවේ මේ අරමුණු ටිකක් එනවා මේ විපස්සනාව කරගන්න. කියන්නේ දැන් අවස්ථාවේ ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. ඒ ලැබෙන ලැබෙන වේදනාව මම නැවත නැවත නිරීක්ෂණය කරන මොන විදිහටද මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි මේකට සාදර වීමක් මිසක් අනදර වීමක් නෙමෙයි. ඔව්. තව එකක් මට තනියම භාවනා කරනකොට බයක් වගේ දැනෙනවා. ඒක <laughs> ගෙදරදී දණියම් භාවනා කරනකොට නිකන් බයක් වගේ ඇති වෙනවා. කවුරු එක ළඟ තියාගන්න. <laughs> ළඟ නෑ ඒක මට ඉස්සර ඉඳලම තිබුණා කියලා ස්වාමීන් වහන්සේ. හරි හරි. බය ඇරෙයි බය වෙන්න එපා. හරි ඒ වගේ මං සක්මන් භාවනාව කරන්නේ පයටම සිත යොමු කරලා ඒ වර්තමානයේ තුල සිත පිහිටවනවා. එතකොට මට දැනෙනවා ස්වාමීන් වහන්සේ මේ කකුලේ දනිස්සෙන් පල්ලෙහා ඇට තියෙන්නේ. ඒක දැනෙනවා හොඳටම පෙනෙනවා ගතියකුත් තියෙනවා. ඇට බර ගතියත් එක්ක পায় යනවා. পায় තබනකොට රස්නියක් දැනෙනවා. අන්න එහෙම එහෙම දැනින් යනවා සමහරකට එහෙම නැතුව සැප පහසුව යනවා දැනෙනවා. ඒක තමයි සක්මන ස්වාමීන් වහන්සේ. සමහරක් වෙලාවට යනවා කියන සිතුවිල්ලෙන් පමණක්ම යනවා. ඒ කියන්නේ නිරතුරුවම යනවා කියලා සිතුවිල්ලක් ඇතුලේ කියවනවද? නෑ යමි කියන ඒ සිහියෙම සක්මන් කරනවා. හරි. පරියංක හිත නිහඬද වෙලාවේ? ඔව්. හරි. පරියංක භාවනා ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා ඉඳ ගන්නකොටම අතව සක්මනේදී ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මේ මේ හරිය තදවීමක්. නමුත් මං එතෙන්ට සිත යොමු කරන්නේ නැහැ. පයේම සිත පවත්වනවා සක්මන් සක්මනේදී. එහෙමයි. එතකොට තමයි මට අර එහෙම දැනෙන්නේ. හරි. අනිත් එක ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී ඇවිල්ලා ඉඳ ගන්නකොටම මට බොහෝම සියුම්ම අර මෙතන අර තදවීම, හිරවීම, දත්වල හිදස් ගතිය, ඈත් ගතිය දැනෙනවා. ඒ එකම හැමීමක් දැනෙනවා. ඒක මේ ඔන්චිල්ලාව යනවා වගේ හයියෙන් නෙමෙයි සාමාන්‍ය ගානට. හරි. මං සමහරක් වෙලාවට එතනට හිත තියනවා. සමහරක් වෙලාවට <laughs> ඔය එහෙම හිත තියාගෙන ඉන්නකොට මට ඒක දැනිලා දැනිලා ගිහිල්ලා ප්‍රකටව දැනෙන්නේ වැඩි හයියෙන් නෙමෙයි අර පැද්දීම තමයි. ඒක හිත තියාගෙන ඉන්නකොට සවන්නස මට කයේ දැනෙනවා වේදනාවක්. ඉස්සර මම වේදනාවක් දැනෙනකොට ඒ වේදනාවක් දිහා ඇත්තටම ගැටුණා. ඊට පස්සේ ඉබේම යොමු වෙනවා එතනට. ගැටිච්චන් පස්සේ මම හිතුවා මම මොනවත් අල්ලන්නෙත් නැහැ ඔක්කොම අතහැරලා එන දේ ගැන බලන් ඉන්නවා කියලා. පරියන්කෙට ඉඳගත්තාම මම හොඳට බැලුවා ඒ වේදනාව දිහා. මුලදී එහෙම හොඳට බැලුවේ නෑ ගැටි ගැටි ගැටි ගැටි සෑහෙන කාලයක් ආවා. බලනකොට මට දැනෙන ස්වාමීන් වහන්සේ සමාවෙන් සංස ඊට ඉස්සෙල්ලා ඉඳ ගන්නකොට මට දැනෙන්න පටන් ගත්ත සක්මන කරලා එනකොට මගේ මේ අතුයි කකුලුයි වල ඇට පේනවා වගේ. ඒ පේන එකේ බර ගතිය දැනෙනවා. බරත් එක්කම ඒ තුලින් රස්නියකුත් එනවා දැනෙනවා. ඒ හැමෙන් එළියට වගේ රස්නියක්. ඉතින් මං ඒවට සිත යොමු කරන් ඉන්නවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මෙතන නහය එකක් දැනෙනවා. දැනෙනකම අරවත් දැනෙලා ඒ දිහා ඒ එන ප්‍රකට වෙන්නේ මොනවද? ඒ දිහා බලා ගන්නකොට මට ඒ කයේ වේදනාවට වඩා ඒක තුල මේ රස්නේ ඒ හිත යොමුන තැනට හමන ගති ඒ වගේ බර ගති තදවීම තමයි දැවුනේ. ඉතින් ඒක ස්වාමීන් සොහොම බලාගෙන බලාගෙන ඉන්නකොට පැය භාගයක් විතර වෙනකොට මං ඉරියව්ව වෙනස් කෙරුවා. ඉරියව්ව වෙනස් කරලා අය බලනකොට මට දැනුනේ ස්වාමීන් වහන්සේ මේ නෑ ඔය ඔක්කොම ටිකේ ප්‍රශ්නයක් නැහැ. එහෙමයි ඊට පස්සේ ඊට පස්සේ මේ හිත නිෂ්ඨ මේ අර අර දැනෙන ඔක්කොම දැනීම හටගන්න එක අඩු වෙවි අඩු වෙවි තදින් දැනගෙන හටගන්න එක අඩු වෙවි අඩු වෙවි යනවා අර දැනෙනවා ඊට පස්සේ සයන්ස් හිත මේ නිකන් මේ කය මේ නිශ්ශබ්දතාවයකට වගේ එනවා කය ඔව් ඒ කියන්නේ මේ දැනෙන්නේ ඇති නැති තරම් හරි එතකොට මට මෙතන මෙතන එකක් දැනෙනවා ස්වාමීන් වහන්සේ ඉතින් මම ඒව කිසි දෙයක් අරමුණු කරන්නේ නැහැ එහෙම වුණහම මම මේ නිශ්ශබ්දතාවය දිහා බලන් ඉන්නකොටම නිින්ද යනවා. ඊට පස්සේ එකපාරට මොකක් හරි සිතුවිල්ලක් මේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි මොන හරි බෝතලයක් කියලා හරිවත් නිකන් උදාහරණයක් වශයෙන් එහෙම මතක් වෙනකොටම එකපාරට ගැස්සිලා හැටලා ආපහු යන්නේ කයට. එහෙම ගිහිල්ලා එක සැරයක් දෙක සැරයක් අර අමාරුවෙන් දැනෙන අර ඇතිවීම මෙහේ පය පල්ලෙහා ඉඳන් උඩට එන්නේ ටික ටික ටික ටික ඇවිල්ලා ඊට පස්සේ නතර වෙච්ච තැන ඉඳන් අර අර ගැස්සිලා හැරිච්චන් පස්සේ මම දැක්කා ඒව ටික ටික ටික ටික බැහැගෙන ඒ තදවීම රස්නි ගති ඒ ඒව බැහැවිගෙන බැහැගෙන කපය පැත්තට යනවා. මං පයෙන් එළියට යනවා වගේ බලන් හිටියේ නෑ අයත් ඉරියව් වෙනස් කෙරුවා. ඔක්කොම හොඳයි අතන නින්ද ගේක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ අයත් නින්දට වෙන්නේ. හැම වෙලේම නින්දට එන සෙනස මම අර මේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ ස්ථානයේදී මම මොකක්වත් මට හිතෙනවා එතනින් මාගේ සිත හැංගෙනවා කියලා. එතන නින්දට හරි වේගෙන් නින්දට වැටෙනවා. අය ගැස්සිලා හැලා අය එනවා කයට. සිතුවිල්ලක් එකමයි එන්නේ. සිතුවිල්ල වචන දෙක තුන කියද්දිම මට අවදිමත් වීමක් වෙනවා. හරි. එහෙම ඇවිල්ලා ඕකම තමයි වෙන්නේ මට. කොච්චර කාලයක් තිස්සේ ඕක වෙනවද? ස්වයංස දැන් නම් මාස ගණන් තිස්සේ වෙනවා මාස 7කට. මාස 7කට. එහෙමයි ස්වයංසම හැබැයි මගේ පරියන්කේ හැමදාම වගේ කෙරෙන්නේ නැහැ. ඔව්. කෙරෙන්න සක්මන කරනවද හැමදාම? ඒත් නැද්ද? නෑ. එහෙමනම් ඉතින් කල් යනවා අනිවාර්යයෙන්. එහෙමයි. මට තේරෙනවා සයිනන්ස එතනදී අර නිින්ද අර කියන්නේ ඕක දැන් ඔය හරියට එනකොට ඕක නිතර කෙරෙන්න ඕනේ. يعني බහුලීකృత වෙන්න ඕනේ. يعني අර නැත්තම් ඉඳලා හිටලා කරද්දී ආයේ නිින්දටමයි වැටෙන්නේ. ඒ කියන්නේ නිින්ද යන්නේක වලක්ව ගන්න තව තව හිත අවදි කරන්න ඕනේ. ඒක සක්මනින් කරන්න පුළුවන්. සක්මනේදී නිින්ද යන්නේ නැහැනේ. සක්මනේදී පුළුවන්. සක්මනේදී සමහරක් වෙලා නිදිමත ස්වභාවයල් එනවා. නිදිමත ස්වභාවය එනවා. නමුත් අර වගේ දැඩි නිින්දකට යන්න අවස්ථාවක් නැහැනේ. ගොඩාක් වෙලා නිින්ද යන නිසා ටකස් ගාලා ගැස්සිලා හරි ශක්තියක් එනවා. හරි. එතකොට සයන්ස මට දැන් ඔබ වහන්සේ එක්කෙනෙක්ගේ කමටන සුද්ධ කරද්දී හිතුණා ඒ අර දැනෙන්නේ නැති තැනදී වගේ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරුවොත් හරි මට යාන්තම් පොඩි දැනීමක් තියෙනවානේ. එතෙන්ද සිත යොමු කරුවොත් නිින්ද නොයන් ඉඩ තියෙයි නේද ස්වාමීන් වහන්සේ? කමන්නේ හැබැයි එතන ආයෙ නැවතත් අපි අරමුණක් දෙනවා හැබැයි. එහෙමයි. එතන හිත ක්‍රමානුකූලව අරමුණු වලින් නිදහස් වෙනවා. ඒත් එක්ක අපි නිින්ද යනවා. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ අපි මේ නිින්දට අවදි වෙන්න ඕනේ අතට. ඒ කියන්නේ අරමුණු අරමුණ සියුම් වෙද්දිත් නිින්ද යනවා. අපිට සාමාන්‍යයෙන් හිතන්න මෙහෙම ඔන්න සනීකර රාජකාරී බහුලව හිටපු කෙනෙක් භවනා කරන්න එනවා. ආනාපානයට හිත යනකොට නිින්ද යනවා ඉතින්. එහෙමයි. මුලින් ඒකම නෙවෙන්නේ. සමහරවිට මුල මුල ඉන්නක පොඩ්ඩක්. එහෙමයි. දැන් ඒ කියන්නේ මුලදී අපිට ඒක හරි ඒකාකාරයි. මේ උපේක්ෂාහගත අරමුණෙත් නිින්ද යනවා. පස්සේ ඒක හැදෙනවා. ඒක හැදිලා ඔන්න ආනාපානිය දැන් ඉන්න පුළුවන් නිදා ගන්න නැතුව. ඊට පස්සේ ඔන්න ආනාපානිය සියුම් වුණාට පස්සේ හැබැයි නිින්ද යනවා. දැන් මේ ඊළඟ මට්ටමේදී. එහෙමයි. ඊට පස්සේ හිතන්න ඕක ඒකත් දැන් හදාගත්ත කියලා ඔන්න සියුම් මට්ටමේදීත් අවදියෙන් ඉන්න පුළුවන්. එහෙමයි. ඔහොමනේ අපි ටික ටික හැදෙන්නේ. ඊට පස්සේ හිතන්න දැන් ඒකත් එහාට ගියා. ඊට පස්සේ දැන් අපි විපස්සනාවකුත් වැඩුවා. එක්ක වේදනාවන පසනාවක්. ඔය මොන මොන හරි එකකින් විපස්සනාවකුත් වැඩිලා. දැන් අරමුණු වලින් එකක්වත් දැන් නැති තරම්. ඒ මට්ටමේදී ආයෙත් හිත නින්දට නින්දට වැටෙනවා. දැන් ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දිත් ඔය එතෙන්දිත් අර වගේම ප්‍රමාණිකවල ආයෙත් අවදි වෙන්න ඕනේ. ආයෙත් අපි මේ අරමුණු කියන්නේ බොහොම රළු අරමුණු වල අවදිමත් හිටපු කෙනාට සියුම් අරමුණේ ඉන්න අමාරුයි යට එතෙන්දි නින්ද යනවා. එයා ඒක හැදුවා ඔන්න දැන් සියුම් අරමුණේදීත් අවදින් ඉන්න පුළුවන් ගතියක්. ඒකෙදී ඔන්න හදාගෙන යනකොට ඔන්න සූක්ෂම මට්ටමේදී නිින්ද යනවා. ඔන්න ඒකත් හදාගත්ත ඔන්න සූක්ෂම අරමුණේදීත් නිින්ද නොයා ඉන්න. ඊට පස්සේ ඔන්න ඒකේ ඉන්න පුළුවන්කම ලැබුණාට ඊටත් වඩා අතිසූක්ෂම වෙලා නැත්නම් අරමුණ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට පස්සේ නෝ දැන් නිින්ද යනවා. මේ එතනත් හදන්න වෙනවා. එහෙමයි. නිින්ද නොයා ඉන්න. ස්වාමිනාස් ඒ වෙලේදී තේර ඔබ වහන්සේ කියන්නේ අර යාන්තම් දැනෙන දැනීම බලන්නේ නැතුව අවදියෙන් ඉන්න කියන එකද? ඒක අල්ලන්නම බෑනේ ස්වාමීන් වහන්සේ. <laughs> ඉතින් ඒක තමයි. ඒ කියන්නේ ඒක ළඟ ළඟ භවනා කරන්න ඕනේ. එහෙමයි. ඒකයි දැන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් විනාඩි 10න් විනාඩි 15න් 10න් වේගෙන් වේගෙන් වේගෙන් එතන එතන එතන නිින්ද යනවා. ඒක තමයි. නෑ ඒ කියන්නේ ඒ දේ නැවත නැවත වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපි ඔක අතහැරලා දාන්නෙත් නැතුව හැබැයි කාලයකට පස්සේ ආයෙ ගත්තොත් ඉතින් එතෙන්ටම තමයි වැටෙන්නේ. එහෙම නෙමෙයි දැන් ඔන්න අද කරා අපි හිතමු අද පරයන්කයක් කරා. එක පරයන්කයක් කරා ඒකදී ඔන්න විනාඩි 30කින් නින්දර වැටුණා. ඊපස්සේ ඉන්නන්න හිතන්න දැන් ආයෙ පොඩ්ඩක් සක්මනකට ගිහිලා ඔන්න ආයෙ වාඩි වුණා. ආයෙත් ඔන්න එතෙන්දි වාඩිනාට පස්සේ 30කදී නෙමෙයි ඔන්න විනාඩි 35ක් 40ක් විතර යනකොට තමයි එතෙන්දි නින්දට ගියේ. අන්න ඒ වගේ තමයි අර නිදි කොටස පොඩ පොඩ අවදිය හැදෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් අපි කියමුකෝ පය භාගයක් කරලා මට නිින්ද යන්නේ නැහැ හොඳ සතිය තියෙනවා. ඒ වෙලාවේදී මම මට නිකන් කම්මැලි ගතියක් දැනිලා ඉරියව්ව මාරු කෙරුවොත් එතන කැඩීමක් වෙනවද භාවනාවේ? වෙනවා වෙනවා. ඔය මට්ටමේදී වෙන්න පුළුවන්. කොහොමත් මතද අපි පුළුවන් තරම් සමනය වෙවි අරමුණ සියුම් වෙවි සියුම් වෙවීම නේ එන්නේ. ආයෙ දැන් ඉරියව් වෙනස් කරපුවා ආයෙ රළු වෙනවා. රළු වුණාට පස්සේ දැන් අපි අවදි හැබැයි. අවදි. රළු අරමුණක. ඒ නිසා ඔය ඔය කෝකෙම්ම ඕනේ තරණය කරනවා. ඔය ක්‍රමෙන්ම යන්න හැබැයි ළඟ ළඟ කරන්න. පොඩ්ඩක් ඒ කියන්නේ වැඩසටහන් කීපයකට සහභාගී වෙලා හරි මේ දැන් මේකෙම උනත් තව දවස් ටිකක් තියෙනවනේ. ඉතින් මේකෙම හරි දෙකට දෙකට ඕකම කරන්න. දෙකට දෙකට කරන්න සක්මනේදී පුළුවන් තරම් තව ටිකක් ඔය දේ වෙන්න ඉඩ හරින්න. සක්මනේදිත් බලන්න මේ වගේ කියන්නේ සියුම්ව දකිනවා මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. ධාතුල ස්වභාවයන් දකිනවා. එතෙන්දිත් නැවතත් හිත නිදහස් වෙනවාද නැත්නම් හිත තාම සූක්ෂම මට්ටමකට හෝ අරමුණු නොපෙනෙන මට්ටමන නොගන්නා මට්ටමකට යනවාද නොගන්නා මට්ටමකට එලා යනවා යනවාද එහෙමයි සර් හරි ඒ එතෙන්ට එනවනම් එතෙන්දි එතෙන්දි සක්මන නවත්තලා හිට ගන්න පුළුවන් නම් එහෙම්ම හිටගෙන බලනවා මොකද දැන් වෙන්නේ දැනුත් හිටගෙනත් නින්දයයිද නැත්තම් නැත්තම් එතෙන්ද ඉන්න පුළුවන්ද අවදියෙන් හිටගෙන චුට්ටක් එතෙන්ද අමාරුයි ඒ කියන්නේ හිතට දැන් වැඩ කීපයක් තියෙනවානේ මේ ශරීරයේ සමබරතාවය පවත්වන්න හරිය වැඩ ගොඩක් තියෙනවා එතකොට එයාට පොඩ්ඩක් නිින්ද යන්න අමාරුයි ඒ වගේ උපක්‍රම හරහා උතන හදන්න වෙනවා. ස්වාමීන් වහන්සේ සිතුවිලිත් එනවනේ. එතකොට සක්මනේදී ගොඩාක් සිතුවිලි එනවා වැඩි වගේ වෙනවා. අර මේක මේ පරියන්කේ භාවනාව නිසාම සක්මනේදී සිතුවිලි වැඩි. ඒ සිතුවිලිට යන්න දෙන්න. නමුත් මම සිතුවිලිට සිතුවිලි ආවත් ස්වාමීන් වහන්සේ සිතුවිලි තියෙනවා බව දැනුවත් වෙමින් ඇවිදිනවා. කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. සිතුවිලි කියන්නේ තාම යන්නේ කියන්නේ කායනපසනා මට්ටමේනේ. ඒ නිසා සිතුවිලි ටික ඔය මේ පසුබිමෙන් වගේ ආපු දෙන් ඒ ගැන මේ මේ හිතැලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ මේ අරමුණ ඔස්සේ යන්න. පස්සේ ඉබේටම හිතුවිලි දිහා බැලේවි. මේකට අවධානය යොමු වීම හරහා අරක දුර්වල වේවි. දැන් මේ මොකද පරයන්කේ සාර්ථක වෙලා තියෙනවා. පරයන්කේ පැත්ත හොඳට හොඳයි. සක්මනත් තව ටිකක් ඒ මට්ටමට ගන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. මම හිතනවා අපි සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.